දැයි අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයන් මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීමටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි සතිವಾರයේ ආරම්භ කරන්නේ ලිඛිත ප්‍රශ්න වලට තැන දීලා ඒ නිසා ලිඛිත ප්‍රශ්න સમાප්ත වුණාට පස්සේ අපි බලමු අවස්ථාන හැටියට ස්වභාවයෙන් පැනනගෙන ප්‍රශ්න තියෙනවා නම් සාදර වෙන්න අපි තරග ගිහිල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරියට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද දිනේ කමඨාන් වාර්තා 21ක් ලැබී තිබෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ලනුපැදුරෙහි සක්මන් කරන විට යටිපතුලට තද ගොරෝසු බවක් දැනේ. වැලිමලුවේ සක්මන් කරන විට දෙපතුලට සීතල බවක්, සැහැල්ලු බවක් දැනේ. දෙපතුල් වැලි පොළවේ එරෙන බවක් ඇඟිලි අතරින් සියුම් වැලි හිරවෙන ගතියක්ද සියුම් වැලි යටිපතුල් වල ඇලීද පවතී. දිගටම සක්මන් කිරීමේදී පපුවේ මැද තද ගතියක්ද එක් අංශයක පාදයක් පන නැති ගතියක්ද දැසට අඳුරු බවක්ද දැනේ. එවිට පරියංක භාවනාවට වාඩි වූ පසු මට ආශ්වාස ප්‍රාශ්වාස නාසිකාග්‍රයෙන් නොදැනේ. මට පපුවේ තද ගතියට මගේ පපුවේ තද ගතියක් තිබුණද එය නවතී. කුස උස් පහත් වීම දැනේ. දිගට මෙම භාවනාව කරගෙන යන විට මට කිසිවක් නොදැනී යයි. අත ස්පර්ශ කිරීමේදී ඒ తත්වේ නැති වේ. ඔබ වහන්සේට නිරෝගී වේවා. ඔව් මේක අර ආනපන වැටෙන්නේ නැහැ කියලා විතරක් ලියලා තිනවා. ඒ වාක්‍ය අවශ්‍ය නැහැ. මට වැටෙන දේ ලියන්න තියෙන්නේ. ඒ වගේ වැටෙන දේ උදරේ පිම්බීම හැකිලිම නම් මම මේ කතා කරන පරියන්කය ගැන බලාන ඉන්නකොට ඒක මොකද වෙන්නේ කියන එක දැක්කගත්තා නම් මේ කෙනාට ඒක තමයි කමඨං සුද්ධ වෙනවා කියන්නේ. දැන් අරමුණට හිත දාන්න දන්නවා. ඒ අරමුණ දිගට බලාන ඉන්නකොට කාලානුරූපව අරමුණ මොකද වෙන්නේ කියන තොරතුරු තව ටිකක් එකතු කරනකොට ඉස්සරහට යයි. ගරු ස්වාමීන් වහන්ස මම භාවනාවට නවකෙක් මේ මම ආනාපානයේ හුස්ම එන යන දෙස බලමින් සිටිද්දී මාගේ ඇස් ඉහළ කෙළවර පණුවන් ගුලියක් නලියන වාසේ දැනිනි. ඒ සෑහෙන වේලාවක් තිබෙ සෑහෙන වේලාවක් තිබිනි. ඒ දෙස බලා සිටි සුළු වේලාවක් නැවත හුස්මට සිත දැමීමේ දැමීම ක්‍රමක්‍රමයෙන් අඩු වී ගියේය. මට කසන්න සිතුණත් එය නොකෙලෙමි. සක්මන් භාවනාවේදී වම් කකුලට විශාල බරක්ද දකුණු කකුලට සැහැල්ලුවක්ද දැනිනි. ඔය අර ආනාපානයේ මේ විදිහට පණුරිත්තක් වාගේ පැහෙන මුට්ටියක් වාගේ පේනකොට මේ ආනාපානය මැද මේ විපරිණාම වෙලා තියෙන එහෙම නැත්නම් ඊට බාධාවෙන් එන බාහිර අරමුණක්ද කියන එක දැනගන්න නම් සතිය අඛණ්ඩව තියෙන්න අඛණ්ඩව තිබ්බොත් තමයි දැනගන්න පුළුවන් මේ තිබුණු ආනාපානෙම තමයි විපරිණාම වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් කොතනින් හරි ආනාපානට විරුද්ධව වෙන අරමුණක් ඇවිල්ලා තියෙනවාද කියලා අන්න ඒක දක්නාසුලුව එක දිගටම අඛණ්ඩ සතිය වේපුල්ල සතිය පැවැත්විලොත් Tamanට මේකෙන් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේ පරයන්කය ආසනය මත නිශ්චලව හිඳගෙන ඉන්නවායයි සිත ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කළෙමි. ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ දෙස බලා සිටින විට ඒවා දිගු වශයෙන්ද කෙටි වශයෙන්ද සිදුවෙන බව දකිමි. මෙසේ විනාඩි 5-10ක් පමණ සිටින විට කයක් නැතු දැනේ. එහෙත් කයට හිත යොමු නොකොට ආශ්වාස ප්‍රාශ්වාසය තුලම නොසෙල්වි පවත්වා ගැනීමට හැකිය. සමහර අවස්ථාවල කය ගුලියක්සේ ගුලියක්සේ දැනේ. මෙය දැනීමක් හෝ පෙනීමක් නැත. එනම් රූපයක් වගේ පෙනෙන්නේ නැත. සමහර අවස්ථාවල කයක් නැතුව සිත පමණක් නාසිකාග්‍රය මත නාසයට උඩුතොල අතරට දුමක්සේ පිහිටයි. මේ දෙස බලා සිටින විට එය නැවත නැති වී යයි. සතිය නොකැඩී පවතී. භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකේ සතිය නොකැඩී පවතින වාක්‍ය නිසා මේ එච්චරම සුද්ධ කළ දෙන්න දෙයක් නැහැ. මේ දෙට එකක තිබෙනවා එක එක නැති වෙනවා. ආය වෙන එකක් බාටපත් වෙනවා මේ ඔක්කොම විපිරියාස සතිය කැඩීම නිසා වෙන දෙයක් නම් අපි හිතනවා භාවනාවක් කැඩිලා පශ්චාත්තාප වෙනවා. මේව ඇයි කියලා හිතනවා. නමුත් මේ ඔක්කොම සිද්ධ වෙති. සතිය කැඩලා නැත්තම් බේනු මේ ඕනම දෙයක් තව දෙයක් විදිහට පේන්න ඉඩ තියෙනවා. ඒක මේ කායවත් හුනියමක් නෙවෙයි. ඒ තමයි විපරිණාමය කියන්නේ. වෙනස් වෙනවා කියන්නේ. ඒ නිසා මේ සතිය අකණ්ඩව පවතින කෙනාට ලොකු හයියක් තියෙනවා. පේන දේ විස්තර අස්තර හොයන්න යන්න එපා, හීන පලාපල බලන්න යන්න එපා. මේ මොන දේ ඇවිල්ලා තිබ්බත් අතරමැදින් සතිය ගෙන යෑමේ දක්ෂකම තියාගෙන යන්න ඔය මොනම දෙයකටවත් සතිය කඩන්න බෑ. එතකොට පේනේවි මේ බැලූ දේ නැති වෙනවා. තව දෙයක් වෙනවා. ආන්නේ විස්තරي බලනකොට පේනවා ඇත්තටම තියෙන දේ පේනවද නැත්නම් මේ පේන දේ තියනවද කියලා. භවනා කරපෙන්නාට තේරෙනවා Tamanට මේ උත්තර දෙකම තියෙනවා. භවනා නොකරපේකන හිතන්නේ මේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඒ නිසා තවදුරටත් මේ විදිහට අඛණ්ඩ සතිය පැවැත්වීමට අනුග්‍රහකරනද කියන එක තමයි කියන්නේ. සක්මන් භාවනාවේම ප්‍රශ්නෙම වැලි පොළවේදී ලනුපැදුරේද විටින් විට සක්මන් කරමි. සක්මන තුල සතිය පිටතට නොයා ආරක්ෂා කර ගැනීමට පිළිවෙල. මෙනෙහි නොකර වම දකුණ සිටගෙන ඉන්නවා, ඇවිදිනවා, හැරෙනවා හඳුනාගත හැකිය. සක්මන කෙලවර නැවතී දෙනෙත් පියාගෙන බලන විට දෙකකුල් යම් අවස්ථාවක මිරිඟුවක් ලෙසත් තව අවස්ථාවක පෙන බුබුලක් ලෙසත් ඉරි රසක් ලෙසත් තවත් අවස්ථාවක තවත් අවස්ථාවන්හිදී කිසිවක් නැති ආකාරයක් දැනේ. මුල් දිනේදී කකුල් දෙකේ මස් වියලි ඇටකටු පොතු වියලි හැම මනසින් දකින්න හැකි විය. එහෙත් ඒවා පිළිබඳ වැඩිදුර සිතන්න නොයමි. නැවත එම කාර්යම එනම් සක්මනම කරමි. උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක සක්මනේ විතරක් නෙවෙයි ඉදිරියදා අපි දානශාලාවට යනකොට වැසිකිළියට යනකොට හැම වෙලාවෙදීම දැක ගන්නාසුලුව සක්මලුක සක්මන් කරන වෙලාවෙන් පිට ඇවිදින වෙලාවේ මේ වගේ ක්‍රියාව දැක ගන්නාසුලුව එලඹ සිට 100න් ගියොත් ඔච්චර විස්තර නැති වුණාට සෑහෙන දුරට හිත පරිසම් කරන කෙලෙස් නැතුව මේ වෙන සිද්ධිය දැක ගන්න පුළුවන් ඒ නිසා මේ මට්ටමට ගියේ කරන්න කියන්න තියෙන්නේ සාමාන්‍ය එදිනෙදා සක්මණෙන් පිට ඇවිදින වෙලාවෙදිත් මේ තරමටම පුළුවන් තරම් වෙන කෙනෙක් එක්ක කතා බතා කරන්නේ නැතුව හදිසි කරන්නේ නැතුව slowly mindfully silently නිස්සද්දව නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව යන්න එතකොට තබන තබන හැම පියවරක්ම නිවනට යන්නේ කියලා තේරෙයි. ගරු ස්වාමීන් වහන්සේ මා පාර්යංක භාවනා කරමි මම දැන් මෙතන කියා කයට හිතගත් ගමන්ම මාගේ කය හැදෙන්න පටන් ගන්නවා. ඒකත් මේ අහගෙන ඉන්නකොට නම් තේරුමක් නැහැ වාක්‍යය. ඊට පස්සේ අන්තිමටම කියන්නේ කය පැද්දීම නැතිනම් ඉදිරියට කෙසේ සතිය පිහිටුවා ගත යුතුද කියලා. ඒ නිසා අපිට ඒක මේ කැමති නම් ඒ කියප එක නා කියවනවා නම් ලේසි. එතකොට හිතට හිතන හිතන ලියලියා හිත හිතාලියපදී අහුවේ. නැත්තම් අපි ඒක පතර දානවා. මොකද අද නඩු ගොඩාක් තියෙනවා. අපි යනවා ඒක අයිතිකාරය ඉල්ලගෙන ලියලා දානවා. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ මම දැනට දින කීපයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. ආරම්භ කරන මුල් අවස්ථාවේ සිටම යටිපතුලට සීතල ගතියක් දැනුනි. තද ගතිය, වැලිවල ඇති සියුම් ගතිය, ගොරෝසු ගතියද දැනුනි. විටින් විට සිත බාහිරට ගිය බවක් දැනුනි. ඊතා ඉක්මනින් යටිපතුලට සිත යොමු කරන්නෙමි. එක පාදයක් බිම තබා අනික් පාදයේ ඔසවා සිටින මොහොත ඊටාම සැහැල්ලුයි. බිම තිබෙන පාදය ඔසවන්න සූදානම් වන විට තබන මොහොතට වඩා තද ගතියක් බර ගතියක් දැනුනෙමි. සමහර වේලාවට යටිපතුල් දෙක විතරක් වාගේ දැනේ. සමහර වේලාවට දනිසෙන් පහළ විතරක් ඇවිදින බව දැනේ. ශරීරයේ ශරීරයේ නොඑක් තැන්වල වේදනාද ඇති වුණා. ඒත් මං ඒවා ගණන් නොගෙන සක්මන් භාවනාව සතියෙන්ම කරන්න උත්සාහ ගත්තා. මම සතියට ස්තුති කළෙමි. සක්මන් භාවනාවෙන් සමාධියක් ඇති කරගන්නේ කෙසේදයිද මාගේ භාවනාවේ අඩුපාඩුකම්ද පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා ඔබ මේ විදිහට සක්මන සතුටෙන් સમાප්ත කරා නම් සක්මනේදී ඇති වෙන්නේ වීරිය. ඒ වීරියෙන් සතිය කඩා ගන්න නැතුව ඇවිල්ලා වාඩි වුණාට පස්සේ නම් පරියන්කේදී සමාධිය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට සක්මන් කරලා හැලහැල්මන හැලහොල්මනකින් නැතුව එහෙම්ම ගෙනල්ලා වාඩි වෙන්න වාඩිලා කිසිම දෙයක් නොකර සිද්ධ වෙන දේ මොනවද කියලා බලනකොට සමාධියට කාරණා පරිසලසෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම මේ භාවනා මධ්‍යස්ථානයේ පැමිණ පැමිණි ප්‍රථම අවස්ථාවයි. මම මීට පෙර පැයක් සක්මන් භාවනාවේ යෙදී සිටියේ නැත. මම සක්මන් භාවනාවේ යෙදී පැය භාගයක් පමණ ගත වූ පසු මට බාහිර කිසිම දෙයක් අවධානයක් නැති වී තිබුණි. එකම අරමුණක් ඇතිව සක්මනේ යෙදුණු මට දෙයස් පවා අඩවන් වී තිබුණි. මාගේ පාද වැලි පොළවේ පතිත වන බව පමණක් දැනුනි. මාහට වැරදි ඇතිනම් පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය ඒ ඇති කරගත් එක දිගටම පැයක් ආයෙ සක්මනක් ආයෙ පැයක් සක්මනක් පරියන්කයක් ආයෙ පැයක් සක්මන් කරලා බලන්න ওই දිගට යන්න ගියාම අපි කවදාකවත් සිතු නැති ගැම්මක් ගන්න. ඉතින් අපිට කරන්න වෙලා නැහැ පෙර පිං නැති නිසා. පැය භාගයක්වත් කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඉතින් මේකෙත් පැය භාගයයි කරලා තියෙන්නේ. උපදේශයේ තියෙන්නේ මේක දිගට කරන්න. එතකොට ආනිසංශ පේනවා. ආනිසංශ ළඟ ළඟ එනවා. ගරු ස්වාමීන් වහන්සේ මම හුස්ම ඉහළට ගත් විට සිසිලසක් පහළට හරින විට මද උණුසුමක්ද දැනේ. ටික වේලාවකට පසුව හුස්ම ගැනීම නොදැනීම යනවා. ශරීරයට අමුත්තක් දැනී කිසිම දෙයක් නොදැනී මාව පාළු හිස් පරිසරයකට ඇදීගෙන යනවා. ඉන්පසු පැයක් පැය එකහමාරකට පසු මුහුණ දෙසට එලියක්ද වැටෙනවා. මට මේ දැනෙන දේ නිවැරදිද කියලා පහදා දෙන්න. ඒක කරන්න තියෙන එකම ක්‍රමයයි සරුවචනාංශය කියන්නේ ඕකම නැවත නැවත බලන්න. ඒකට කියනවා අනුපස්සනා. ඊට බොහොම වචන සමාන වචන විපස්සනා කරනවා කියන්නේ. පිට කෙනෙකුට කියන්න බෑ මේක හරි වැරදි. Tamanට මේක ඉදිරි ගමනක් කියලා වැටහෙනවා නම් ඒකම නැවත නැවත වෙන්න තියලා නිරීක්ෂණය කරන්න. එතකොට එක දේ බලපොතේ නැවත දේ බැලිමින් තමයි අපි නිවන තේරුම් අරගන්නේ. ඒ නිසා බාධාවක් නැත්තම් මේකම මෙතට වැඩිය සාදරයෙන් මෙතට වැඩිය අප්‍රමාදීව බලාගෙන ඉන්න. සාදු සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. සක්මන් භාවනාව. සෑම විටම පර්යංකයට පෙර සක්මන සිදු කෙලිමි. මූලික කර්මස්ථානයේ ලෙස පයට දැනෙන වේදනා ස්පර්ශයන් හෝ වම දකුණ ලෙස මෙනෙහි කෙලෙමි. ආරම්භ කර මිනිත්තු දෙකකින් පමණ පසු සිත යටකී අරමුණ වල පිහිටයි. ඇතම් අවස්ථාවලදී චංචල වුවත් එය අවබෝධ කරගත් වහාම පෙර අරමුණේ යෙදවිය හැක. පර්යංක භාවනාව සක්මනට සාපේක්ෂව පර්යංකයේදී සිත චංචල වීම වැඩි බව පසක් කෙලෙමි. නොයේ කරමුණ වලට ගමන් කරයි. නමුදු ඒ කිසිවක් තදින් අල්ලා ගැනීමක් නැත. කීකරු සුනකියකු ආහාරයක් පස්සේ ගියත් නැවත ස්වාමියා ළඟට පැමිණෙනවා මෙන් සිත විසින්ම නැවත අරමුණට පැමිණේ. ඇතම් විටක ෂණික ගැස්මක් සමග අරමුණෙහි පිහිටයි. මූලික කර්මස්ථානයේ ලෙස ආරම්භයේ පිම්බීම හැකිලීමත් පසුව ආනාපානයත් මෙනෙහි කෙලෙමි. සිත නැවත අරමුණෙහි පිහිටවීම අපහසු නැත. ඊයේ දේශනා කළාක් මෙන් සිතත් සමග සාමයෙන් භාවනාව කරගත හැකිය. ඇතම් විටක කහ පසුබිම් ආලෝකයක් ඇති සුදු තිර රෙද්දකින් මුළු පරිසරයම ආවරණය වී ඇති බව පෙනේ. නමුත් ඔබ වහන්සේ දෙසූ පරිදිම රූප හා නොබැඳී මූලික කර්මස්ථානයේ සිත අරමුණු කොට භාවනාව සිදු කළෙමි. ශබ්දයේ කයෙහි වේදනාව හා සිතුවිලි අතරින් ශබ්දයෙන් සිත වඩාත් චංචල වන බව අත්දැක්කෙමි. යම් අවස්ථාවලදී ශබ්දය නිසා සිත කයට පැමිණ කයෙහි වේදනාවක් දැනුනෙමි. මේ සඳහා කමඨහනක් ඇතොත් එය ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කොහොමද තුම්පලක විතර සටහන් වෙනවා පිටගේ හිත නැවත එනකොට සක්මනීදි කියලා තියෙනවා පිට ගියත් පස්සේ එනවා පරියන්කෙදි ලියලා තියෙනවා කැමරට ගිය බල්ලා නැවත ස්වාමියා කරා ඉන්නා වගේ එනවා තුන්වෙනි සැරේදී කියලා කියනවා අරමුණට සාපේක්ෂව ශබ්ද සහ වේදනා දෙකක් බාධා කරනකොට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ඉන්නේ ඉන්නේ ඉන්නේ අපි භාවනාවේ සතිය දියුණු වෙනකොට ඔක මොන බාධාව තිබුණත් ඕන විදිහකට ඒක හසුර ගන්න පුළුවන් වෙනවා. හොඳම දේ තමයි ඔය කිසිම පිටගිය හිතක් ආපහු ගන්න යන්න එපා. ඔය පිට ඉන්න බව දැනගෙන එහෙමම බලාගෙන ඉන්න. එන්නේ ඒක විශ්වාස නැත්තම් විතරයි අපි මූල කර්මස්ථානට ගන්න ඕනේ. කොහේ හිත ගියත් ඒ ගිය තැන දන්නවනම් ඒත් සතියෙමයි. ඒක නිසා මේ වගේ කෙනෙකුට කියන්න පුළුවන් පිට ගිය හිත නැවත ගන්නම උත්සාහ කරන්න එපා. පිට තියෙද්දිම සතිමත් වෙන්න උත්සාහ කරන්න. එතකොට තේරෙයි ඔය තියෙන ආතතියක් නැහැ. හැබැයි ඒක මුගක් සෙල්ලක්කාර කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. පිටු පිට ගියාට නැවත අරමුණට ගන්න දඟලන්න එපා. පිට තියෙද්දිම සද්ධාවෙන් ඉන්න පුළුවන් කියලා බලන පුදුම දේවල් තේරෙන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානය වන්නේ ආනාපාන සති භාවනාවයි. මම පර්යංකයට ගොස් වාඩි වී මූල කර්මස්ථානයේ හිත යොමු කරනවා. ඉන්පසු විනාඩි දෙකක් තුනක් පමණ ගත වෙන විට ආශ්වාසය හා ප්‍රාශ්වාසය නොදෙනී යනවා. ඉන්පසු කිසි දෙයක් නොමැති හිස් අවකාශයක් දෙස බලා සිටිනවා. ඒ දෙස ටික වේලාවක් බලා සිටින විට ගැසී ගොස් නැවත මූල කර්මස්ථානයටම හිත යොමු වෙනවා. නමුත් තප්පර 5ක් 6ක් යන විට නැවත කිසි දෙයක් නොමැති හිස් අවකාශයකට පැමිණෙනවා. මේ ආකාරයට කිහිප වරක්ම සිදුවිය. සමහර අවස්ථාවල සිතුවිලි පැමිණියද එය මූල කර්මස්ථානයට බාධාවක් නොවිය. නමුත් මම මේ සියලු සිදුවීම් මැද සතියෙන් පැය එකහමාරක් පමණ කාලයක් පර්යංක භාවනාව සිදු කෙරුවා. පර්යංක භාවනාවෙන් නැගිටින විට නිින්ද ගොස් සිට අවදි වෙන්නක් මෙන් දැනේ. නමුත් මට නිින්ද නොගිය බව විශ්වාසයෙන් කිව හැකිය. මේ මාගේ භාවනා අත්දැකීමයි. දිගටම කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය ඉස්සෙල්ලෙක් වගේ මේකේ සඳහන් කර තිනවා ආනපාන පේන වෙලාව, ආනපාන සම්පූර්ණ මොනපිනේ හිතන වෙලාව, ඒ අතරමැද හිතවිලි තියෙන වෙලාව. ඉතින් මේ තාම හිත පරිශීලනය කර කරන ඔය තුනම එකයි. මේ මට්ටමට ගිය කෙනාගේ තුනම එකයි. හිත ගණ්ඩ යන්න එපා මූල කර්මත්තාන. දැන් තියෙන විවේකේ නම් විවේකයේ දින්නයි. හිතවිල්ල නම් හිතවිල්ලේ ඉඳාරින්. ආනාපාන නම් ආනාපානේ ඉඳාරින්ද පොරකණ්ඩයක් නැතුව හිත යන ඇතේ අවධානය යොමු කරලා බලනින්ද එතකොට විතරයි පටිච්චසමුපාදේ තේරෙන්නේ. ඇද ඇද ගන්න යන තාක්කල් තාම අපි ඒකට සුදුසු වෙනවා මිසක් ඇති දේ ඇති හැටියට වෙන්න දෙන්නේ නැහැ. නිසා ඔය මොනම දෙයක්වත් නැතුව ඔක්කොම දෙහා ওই විදිහට සැක නැතුව සද්ධාවෙන් බලනින්න ඒක තමයි දෙන්න තියෙන උපදේශය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. සක්මන් භාවනාව සක්මනේදී යටිපතුලට සිත අල්වා ඇති බව දැනි. සිහියෙන් සක්මන් කරන බව තේරේ. නමුත් තවමත් සක්මන අනායාසයෙන් සිදු නොවේ. දෙවෙනි කොටස පර්යංක භාවනාව. නාසික අග සිට පිහිටවා ආනාපාන සතිය කළෙමි. ටික වේලාවකින් සිත නාසික අග පිහිටා හොඳින් හුස්ම රැල්ල ඉහළ පහළ යන හැටි නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් හුස්ම රැල්ල සියුම් වී නොදැනියයි. ඉන්පසුව දීප්තිමත් ආලෝකයක් දිස්සුණත් එයට සිත නොයවා කර්මස්ථානයේ වැඩුවෙමි. ඉන්පසුව ඉහළට ධාරාවක් ලෙසත් ඉන්පසුව සිත ඉහළට ධාරාවක් ලෙසත් ගමන් කරන බව දැනේ. හරියට රථයක ගියර් මාරු කරන ලෙසත් වේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙවි සිත ධාරාවක් ලෙස ඉහළටම ගමන් කරන බව දැනේ. ඉන් අනතුරුව සිත નિરાයාසයෙන් ඉහළට ධාරාවක් ලෙස ගමන් කරන බව දැනේ. හරියට හතරවන ජීරේ යන්නක් මෙන් පහසුවෙන් සිත ඉහළට ධාරාවක් ලෙස ගමන් කරයි. පසුව නතරවන බවක් දැනේ. එම ස්ථානයේදී සිත ප්‍රභාෂවරයි. ආලෝකවත් බවම තිවෙන බව පෙනේ. සිතුවිලි පැමිණේ. මූල කර්මස්ථානයට නැවත පැමිණේ. දන හිසේ වේදනාවක් දැනුණු අතර එම ස්ථානයට සිත යොමු කළෙමි. ටික වේලාවකින් එම වේදනාව ඇති වී නැති වී යන බවක් දැනේ. මේ ටික වේලාවක් යන තුරු අත්දකිමි. හිමීට හිඳගෙන සිටින ඉරියව්ව මාරු කළත් මූල කර්මස්ථානයේ සිත පිහිටවාගෙන නිසල්මණයම සිටී. සිත ප්‍රබාෂරව තිබෙනවා පෙනේ. මේ මාගේ පර්යංක භාවනාවේ අත්දැකීමයි මේ සඳහා විනාඩි 35ක පමණ කාලයක් ගත විය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් බලාපොරොත්තු වෙමි. මේ විදිහට පහසුවට වෙනවා නම් 35කින් අතර කරන්න තු පැයමේ ඉඳ එතකොට පෙනී මේ භාවනා කෙරෙන්න මගෙන් කිසිම සහයෝගයක් අවශ්‍ය නැහැ. මම ඕනෙම නැහැ. තණ්හාවක් ඕනෙම නැහැ, ධිට්ඨියක් ඕනෙම නැහැ. භාවනා විසින් භාවනා කරගෙන යනවා. අන්න එතෙන්දි තමයි ඔය කය සංසිඳෙන්නේ, ලෙඩ රෝග සනීප වෙන්නේ, මානසික ලෝක සනීප වෙන්නේ. ඒ නිසා ඒ වගේ තැනට ආවට පස්සේ අතපත දාන්න නැතුව එහෙමම යන්න අරින්න යන නිදේ. අපි කියන්නේ නිසි නින්දේ යන්න අරින්න. ඒකට විනාඩි 35 මේ වගේ මට්ටමේනකොට ටික ටික වැඩි කරන්න බලන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම මේ නිස්සරණ වන පුණ්‍ය භූමියට පැමිණි දෙවන අවස්ථාවයි 2018 අගෝස්තු මාසයේ දින 10ක භාවනාව සඳහා නවකයෙකු ලෙස පැමිණි මම සක්මන හා පර්යංක භාවනාව ඉතා හොඳින් ප්‍රගුණ කරගතිමි. මෙහිදී ඇති වූ ගැටලු සඳහා කමඨහන් වාර්තා ඉදිරිපත් කරමින් ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි කටයුතු කිරීමෙන් භාවනාව සාර්ථක කර ගැනීමට හැකි විය. මෙමර භාවනාව සඳහා පැමිණ සක්මන් භාවනාව කරන විට ඇති වෙනවා නැති වෙනවා යයි අරමුණගෙන සක්මන කලක් සක්මන කලක් ටික වේලාවකින් නැතිවන්න හෝ නැතිවන්න කිසිවක් නොමැති බවත් ඇතිවන මොහොතේම නැති වෙන බවත් මට ප්‍රත්‍යක්ෂ විය. ඉන්පසුව කිසිදු සිතුවිල්ලක් සිතට නොආ අතර අනිත්‍ය පමණක් මෙනෙහි විය. පසුව දිගින් දිගටම සක්මන කරන විට මාගේ ශරීරයේ පාදයේ පටන් හිස් මුදුන දක්වා අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල මොහොතක් මොහොතක් පාසා බිඳී බිඳී යන ආකාරය මට ප්‍රත්‍යක්ෂ විය. පසුව පර්යංකය සඳහා වාඩි වූ විට ඉඳගෙන සිට අසුණත් මහ පොළොවත් විශාල ගස් ගල් හා ජලාශවල බිඳි බිඳී යන ආකාරයත් මට තදින්ම දැනුණා. මේ අවස්ථාවේ මාගේ ශරීරයට අප්‍රාණික බවක් තදින්ම දැනුනි. ඉන්පසු පර්යංකෙන් නැගිට භාවනාව අවසන් කළත් මාගේ ශරීරය හා වටපිටාවේ බිඳි බිඳි යන ආකාරය දැනෙමින්ම තිබිනි. මින් ඉදිරියට භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ওই වෙලාවේ ඉරියව මාරුණාට හිතේ යන සත්‍ය ධාරාව කැඩෙන්නම අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ඉරියාපත සංදිස්ථානවලත් ඉරියව්වෙන් වෙනස් එකට ගියාට පස්සෙත් පුළුවන් තරම් සත්‍ය ධාරාව රතියේ ක්‍රියාකාරකම රචනය කොහොමද කියලා බලන්න හිටියොත් පේනවා යම් ගැට්ටමකට හිත ආවට පස්සේ ඒක අසතියමත් කරන්න බෑ. එන හැම වෙලාවෙදිම සතියමත්. ඒ නිසා මේ මට්ටමට ගත්තට පස්සේ ඒක රැකගන්න එක ආරසා කරගන්න එක සඳහා නිතරම මේ දැන් තියෙන්නේ කැඩෙමින් පවතින සතියක් නැතිවීමෙන් පවතින සතියක් පරියන්කේ නැගිටතර පවතින සතියක් කියලා මේ සතියටම අවධානය යොමු කරන හිටියොත් කැඩෙන බව දැනගෙන කැඩෙන වේගය අඩු වෙන්න පටන් ගන්නවා ඒ නිසා රාතිය මේ මේ වගේ ඇති වෙච්ච වෙලාවක ටිකට ආරසා කරගැනීමේ කටයුතු තමයි යෝගාවචරයෙන් උනන්දු වෙන්න ඕනේ. හිත නරක කරගන්න නැතුව ඉරියව්ව වෙනස් වුණත් කමන්නේ සතිය තියෙනවා කියන විශ්වාසයෙන් දිගට බලනින් එකයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවුරුදු 10ක් පමණ ආනාපාන සති භාවනාව කරන මට විනාඩි 5ක් තුලදී සම්පූර්ණ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාකාරීත්වය නවති. ඉන් අනතුරු එක දවසක් තුලදී මාගේ රූපය භාවනා ඉරියව්වෙන් සිටින විට දැක්කෙමි. ඊට පසුව තව දිනකදී මාගේ මනස දැක්කෙමි. මාගේ ඉදිරියේදී මේ කරන මාගේ ඉදිරියේ මේ කාරණා දෙකම සිදුවිය. මේ සිදුවන විට මම සිහියෙන් සිටින අතර මට ඉක්මනට සිත සමාධිගත වේ. ස්වාමින් වහන්සේ එහෙම පැයක් පමණ කාලයක් සිත සමාධිගත වී සිටීමටද පුළුවන්. ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මෙන් ඉදිරියට මා කළ යුතු දේ පහදා දෙනමයි. ඔය දැන් මේ පේන්නේ මමමයි මේ මගේ පේන්නේ හිතමයි කියලා ওই පච තේරම කියන්නේ මනස තමයි. ඉතින් ඒ තාකල් භාවනාවක් නන්නේ. මේ හොරාගේ අම්මෙන් පේ නැහුවට කවදාවත් කියාවිය මගේ පුතා හොරකම් කරන්න කියලා. ඔගේ හිත පෙන්නවුවා නම් පචයක් කියලා මතක තියාගන්න. ඒ දේ නැවත නැවත බලන්න මේ විශ්වාස කරලා බලන්න එපා. මේ කරන්නේම මායාවක්. හතරමං අන්දියක මායා දර්ශකෙක් වගේ තමයි බුදුහාමර පෙන්වන්නේ හිත. එයා කියන ඕම බලාපන් හිත කියලා යාම පෙන්නනවා. ඉතින් ඒව දියාවක් අහු වෙනවට කියන්නේ මෝඩකම කියලා. නිසා මේකම නැවත නැවත බලන්න මේක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මේ මට පෙන්වන මුලාවක්. මට පේන දේ නම් අල්ලන්න පුළුවන් දේ නම් මූල කර්මස්ථාන. ඒක කරගෙන ඉඳද්දී ඔය විකාර පෙන්නලා අපේ හිත කඩන්නයි හදන්නේ. ඒ නිසා මේවා පෙන්වන්නට කවන්නේ නමං මූල කර්මස්ථානට ඇවිල්ලා විශ්‍රාම ගන්න විශ්‍රාම කියන්න බෑ. කෙලස් නැති තැනක ඉන්න. මේ මේ පෙන්නන දේවල් අල්ලන්න ගියොත් නම් පිස්සු හැදෙන්නේ හොඳ එක. සාමාන්‍ය පිස්සු නෙවෙයි. පිස්සු ඩබල් කියන්නේ හොඳ එක එනවා. ඒ නිසා එකක්වත් ගණන් ගන්න එපා. Taman පුළුවන් තරම් මූල කර්මස්ථානයේ සතිය පවත්වා ගන්න උත්සාහ කරන්න මේ වගේ කෙනෙකුට කියන්න තියෙන එක තමයි. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව අනායාසයෙන් මෙනෙහි කිරීමකින් තොරව සිදුවේ. සිතේ සංසුන් බවක්ද ඇත. සිතුවිලි සිතට නැගෙන බව දන්නද ඒවායින් බාධාවක්ද නැත. පර්යංක භාවනාවේ වාඩි වී කයදස බැලුව විට සිත හුස්ම වඩා වේදනා කෙරෙහි අවධානය යොමු වන ස්වභාවයක් ඇත. ඉදිකටු අනික් නම් මෙන් විදුලි සැර වදින්නාක් මෙන් දැනෙන දුක වේදනාද සිසිල් බව සැහැල්ලු බව වැනි ස්වභාවයන් කෙරෙහි සිත යොමු වේ. ආනාපානය කෙරේ සිත යොමුකොට සිටීමේදී හුස්ම රැල්ල පළමුව දිගුවත් ඉන්පසුව කෙටිවත් දැනි සියුම් වේ. විටක හුස්ම ඊතා ගොරෝසු ලෙසත් විටක වතුර ගලන්නක් මෙන් දැනේ. සිතුවිලි වලටද සිත යොමු වේ. ඒවායින් බාධා නොවේ. පර්යංකයේදී උඩුකය ඉදිරියට හා පසුපසට කඩා වැටෙන ස්වභාවයක් ඇත. මෙයින් භාවනාවට බාධාාවක් නොවවද මේ වෙන විට සිත හුස්ම සිත හුස්ම නොව කයේ චංචල ස්වභාවයට යොමු වේ. පැමිණි මුල් දින පැවති සිතේ නොසන්සුන් ස්වභාවයත්, ඉන්පසු පැවති ප්‍රීතිමත් ස්වභාවයත් භාවනාවේදී නොදැනේ. සිත නිශ්චලව නමුදු භාවනාවේ නීරස ස්වභාවයක් ඇත. පෙරමෙන් වැඩි වේලාවක් පර්යංක භාවනාවේ හෝ සක්මන් භාවනාවේ යෙදීමට නොසෙති. මා කෙරෙහි අනුකම්පාවෙන් භාවනාව ඉදිරියට කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. හැම වෙලාවෙම තමන්ගේ ඉරියව්ව පර්යංකයේදී නම් ඍජු කය තියාගෙන වාඩි වෙන්න ඒක දිහා හොඳට බලන්න හිටියොත් ඒ කය ඉස්සරහට පස්සට නැමෙන ගතිය උඟක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම සක්මන් කරනකොටත් හොඳට කය කෙලින් කරගෙන තියන් සක්මන් කරන්ඩ එතකොට නිකන් හමුදාය පුණුවක් වාගේ එnde end end end ශක්තිමත් වෙනවා. ඒක නිකන් වැක්කිරෙන්න ගියොත් තමයි ඔය නීරස ගතිය එන්නේ. නීරස ගතියත් භාවනා කරනකොට එන සාමාන්‍ය දෙයක්. ඒක එච්චරම ප්‍රශ්න කර දෙයක් හෝ දඬුවම් කළ යුතු දෙයක් නෙවෙයි. පරියංකේදී ඉරියව්ව එහෙම වුණාට සතිය කැඩෙන්නේ නැහැ කිව්වා වගේ කම්මැලිකම නීරසකම නිදිමත එනකොට කොහොමද ඒක අරමුණු කරලා ඒක ඉස්සරහින් තියාගෙන සතිය වඩන්නේ කියන එක ඉගෙන ගන්න ඕනේ සක්මනේදී. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආධුනිකයෙකු වශයෙන් මෙම දින තුනම භාවනාවේ යෙදුණෙමි. නමුත් මෙම දුන තුනේදීම පර්යංක භාවනාවේ යෙදෙන විට තද උරහිස් කැක්කුමක් සහ කොන්දේ කැක්කුමක් ඇතිවිය. සක්මන් භාවනාවේදී දනහිසෙන් පහළ කොටසේ වේදනාවක් ඇතිවිය. නමුත් අද දින පර්යංක භාවනාවේ යෙදී ස්වල්ප වේලාවකින් එම වේදනාව නැති වුණි. මම එලෙස පැයක් භාවනා කළෙමි. ඉන්පසු මා සක්මන් භාවනාවට පිවිසි අතර පෙරසේ දනහිස් කැක්කුම නැතත් හිසේ තද බර ගතියක් දැනෙන විය. එම බර ගතියද සූළු වේලාවකින් පහව ගිය අතර ශරීරයට මහත් සැහැල්ලු බවක් හා සැපයක් දැනෙන්න විය. මේ ගැන පැහැදිලි කර දෙන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. පති උරේ කැක්කුමක් හෝ ඔළුවේ තද ගතියක් තියෙනවා නම් හොඳම ලකුණු වර්තමානයේ හිත පිහිටලයි කියන. ලෙඩක් දුක නෙමෙයි සතිය තියෙන බවට. ඒ නිසා මෙවුවා කරදර බාධා විතර ගන්න නැතුව මේ නිසා හෝ කයේ හිත තියෙනවනේ. ආනපානෙම නොවුනත් ඔළුව රිදෙනවා නම් ඔළුවේ හිත තියෙනවනේ. උරේ ඉස්සල රිදෙනවා නම් උරේ හිත තියෙනවනේ කියලා ඒක වාසියට ගත්තොත් ඔය එන හැම එකක්ම වෙන්නේ මම මේ භාවනා කරන නිසා සතුටුමත් වෙන්න නිසා කියලා ඉදිරිය බලන්න පුළුවන්. ඒ නිසා පරියංකේදී හෝ ධක්මනේ කියලා තියෙන විදිහට මේ මොන කරදර දුක් කරදර ආවත් ඒක හිතලා ගත්ත එකක් නෙවෙයි නම් කය ඒ වෙලාවේ ඇත්තටම තියෙන එකක් නම් මේ සතිය තියෙන බවට ලකුණක් කරගෙන ඉදිරියට අනික තමයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව ඊටාම ඌමනාවෙන් කැමැත්තෙන් පටන් ගත්තෙමි. ටික වේලාවක් වාඩි වෙලා ඉන්න ඉරියව්වෙම සිත තබාගෙන සිටිමි. ටික වේලාවකින් නාසයේ සිදුරු සුළු පිම්බීමක් ඇති වී දැනීම ඉහළටම ගොස් හිස් මුදුනේ පවතින බව දැනේ. එය ටික වේලාවක් වෙනස් වෙමින් පවතී. නැවත උදරයේ පිටකොන්ද අත්ල දෙක ක්‍රමක්‍රමෙන් පිම්බෙන ගතියක් දැනේ. හරයට ජලයට වැසි වතුර බිඳුවක් වැටෙනකොට විසිරෙනවා වගේ. එසේ පිම්බෙන හැකිලෙන ගතිය පැය භාගයක් පමණ හෝ ඊටත් වඩා සිදුවේ. එය ක්‍රමයෙන් නතර වෙයි උදරයේ මැද නතර වෙයි. ටික වේලාවක් පැවතුණා වෙනස් වූ බව දැනුණා. ඒ අතරේ එක එක තැන්වල වේදනා දැනුණා. ඔළුවේ තද ගතියක් දැනුණා. අත්ල ගැන දැනීම නැතිව ගියේය. වැලමිට දෙකෙන් දෙපැත්තට අදිනවා වගේ දැනුනෙමි. සිතුවිලි ඇවිත් යන බවද දැනි. ඔළුව පහතට නැමී ඇති බව දැනුනෙමි. සුළු දාඩිය ගතියක් ඇති වී නැති වී ගියේය. නිින්දත් නොනිින්දත් අතර සිටින ගතියක් දැනේ. සියල්ල වෙනස් වෙන බව සතියෙන් බලා සිටියෙමි. නාසිකාග්‍රයේ සුළං රැල්ලක් මට නොදැනේ. සුළු වශයෙන් ඉහළට යන බව දැනුනි. මට භාවනාව අවසන් වී අවදි වීමට විනාඩි 5-10ක් පමණ යන්නේ. මම මේ භාවනාව දියුණු කරගන්නේ කෙසේද යන්න මෙම භාවනාවේ ඇති අඩුපාඩු පෙන්වා දෙන මෙන් නිතාම කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔය කියන ලයිස්තු අපි ගෙදර ඉන්නකොටත් තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ මොකද හේතුව හිතේ නෙමෙයි කය තියෙන කය නෙමෙයි හිත තියෙන්නේ. එක්කෝ ඒකේ අතීතේ එක්කෝ අනාගතේ නිසා මේ කයේ වෙන දේවල් පේන්නේ නැහැ. සතිය ඇවිල්ලා කයට සුසර වෙලා ඉන්නකොට මේකේ සිදුවෙන පුංචි පුංචි දේවල් පවා පේන්න පටන් ගන්නවා. නමුත් මේ කයේ දැනෙන මේ පුංචි පුංචි දැනීම් වලින් කවදාකවත් ලාභයක්වත් සත්කාරයක්වත් සම්මානයක්වත් සිලෝකයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒවට සලකන්නේ අපි සලකන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන මොන දේටත් සලකනවා. ඒ නිසා මරණකොට කවදාකවත් නිවනට යන්න හම්බ වෙන්නේ කවදා හෝ ලාභ සත්කාර සිලෝක පැත්තක තියලා මේ බලපු නිසයි මේ පේන්නේ කයේ පුදුමාකාර ලබ්බේතෝ විලේ වාගේ ඇතුලේ වැඩ. හොඳට බලන්න බැලුවට මදි ඒ දැකපු දේ ඉතාම වටිනා දේ විදිහට මේ විදිහට ලියන්න ඕන. ලියලා කාට හරි තේරුම් කරපු දවසේ තමයි ආනිසංස ලැබෙන්නේ. නිසා භාවනා කළපරියට ආනිසංස ලැබෙන්නේ. ඒ නිසා ඔක්කොම පුංචි පුංචි දේවල් සටහන් කරගන්න ඒක කමඨාන් වාටාවට දාන්න දාලා කාට හරි තේරෙන භාෂාවෙන් ලියන්න පුළුවන් නම් එතන ඉඳලා කෙලස් අඩුවීම සිද්ධ වෙනවා. ඒ නිසා මීටත් වඩා විස්තර දකින්න දැකලා වාර්තා ලියන්න පුරුදු වෙන්න කියලා කියයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සුපුරුදු ලෙස සක්මන් කෙලෙමි. දකුණු පාදයේ සුළු වේදනාවක් ඇති වූවද එය නොතකා සක්මන් කෙලෙමි. පාදයේ තෙරපීම ලනුපැදුරේ ගොරෝසු බව මනාව වැටහිනි. එසේ සක්මන් කරන විට මාහට අස්ති පංජරයයි මේ නැවෙන්නේ දිගහැරෙන්නේ යයි වැටහුණි. එය තව දුරටත් තහවුරු වෙමින් මුළු අස්ති පංජරයම පෙනෙන්න විය. එය නැවෙන දිගහැරන බවත් ඒ සමගම එහි තුල ගැබ්බ ඇති මාගේ අභ්‍යන්තර ශරීරය දිස්වන්න විය. සියුම් සම විවර වී මස් ගොඩක් කුසලාගෙන යන හැටි දැක්කෙමි. එසේම අන් සියලු දෙනාද එසේ පෙනෙන්න විය. මොහොතකට මා බියටපත් වූ අතර දරාගත නොහැකි හිසරදයකින් මා පෙළිමි. නමුත් මා සතිය පෙරට කොටගෙන මා මේ සිටින්නේ නිස්සරණ වනයේයි හැඟුනි. ඔව් දැස හරි හැටි නොපෙනුණු බැවින් සක්මන් භාවනාව කාමරයට විත් නිස්කලංකව සිටිමි. එසේ වුවද හිසරදය මොහොතක් පෙළුණි. තව දුරටත් භාවනාව කිරීමට නොහැකි විය. මෙසේ සිදුවීම මාගේ ආනාපාන මෙසේ සිදුවීම මාගේ අනාගත භාවනාව කටයුතු වලට බාධාවක්ද යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ තමන්ගේ කයට හිතට ඔළුවට සිදුවෙන දේ වැටහීම බාධාවක් නම් ඉතින් භාවනා නොකර හිටපන් ඉවරයි. භාවනා කෙරුවොත් නම් ওই ටික දකින්න හම්බ වෙනවමයි. ඉතින් කවදද මේ දකින්න දේ මම භාවනා කරපේකේ ප්‍රතිඵලයක් වශයෙන් බාරගන්නේ එදා ඉඳලා නම් සතුට වෙන්න පුළුවන්. හම්බෙන හම්බෙන දෙයට චෝදනා කරන්න පටන් අරගත්තොත් සැක කරන්න පටන් ගත්තොත් ඉතින් හැමදාම අමුඹ කන්නා වාගේ ලෙල්ල පිටින් දෙහිගිඩියක් කන්න හදනවා වාගේ පැංගිරි වෙනවා. ඉතින් ඒ නිසා මේ බලන නිසා මේ ටික හරි පේන්නේ. নিকමට හිටෙන්න අපි මැරිලා දවසකට විතර පස්සේ මගේම මිනිහ දිහා බලන්න පුළුවන් වුණොත් කොහොමිටිද කියලා. දැන් මේ සීතල වෙලා තියෙන ඔක්කොම වට වෙලා අඬනවා. මේකේ මැස්සොත් එක දෙන්න වහනවා. දැන් මේක තමයි මම කියලා දැක්කොත් එහෙම. මේ ඉන්නකොට ඔය දැකලම නෙවෙයි ඔය හිතලා. දැක්කානම් මේකට නේද මම ප්‍රේම කරේ කියලා දුම දෙයක් හිතේ. ඉතින් හොඳක් වෙලා තියෙන්නේ දකින්න හම්බ වෙන්නේ නැහැ වාසනාවට වගේ. මරණට පස්සේ තොලොංචු වෙලාම යන. ඇවිල්ලා බලන්න පුළුවන් නම් බලන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ චීන කන්නඩියක් දාලා කරලා වෙන්නන්නේ මැරෙන්න ඉස්සෙල්ලා ඕ බලාපං කියලා. ඉතින් දවස් ගාණක් කිසිකක්ම හිතෙනවා. බත් කණ්ඩත් බෑ. නිදිමතත් නැහැ. ඔය පෙරදෙන යුනිවර්සිටි එකේ තියෙනවා මේ අවුරුදු 4කට සැරයක් මෙඩිකල් එක්සිබිෂන් එකක්. ඉතින් ඒකේ අර මලමිනි කපලා දාලා තියෙනවනේ. ඉතින් කටල කඩේ චාලි මුදලාලි කියනවා මේ මාස ගානකට කරෝල වෙලඳාම යන්නේ නැතිලු ඊට පස්සේ. අර කපලා තියෙන මත්පිලිම තමයි කඩේ කරෝල කඩේට ඇවිල්ලා බලනකොට පේන්නේ. දැන් චාලි මුදලාලි නෑ ඇත්තට. නිසයි චාලි මුදලාලි කියලා මාස කරෝල මුදලාලි කියන කෙනෙක්. ඌ කියනවා එක්සිබිෂන් එක තිබ්බ දවසවලට කරෝල බිස්නස් යන්නේ නැතිලු. ඔය සුනාමියෙන් පස්සේ ඔක්කොම මාළු කැම නතර කරා. දැන් ගාලල්ලා. දැන් ආයෙත් මාළු කනවා. ඒ වගේ නිතරම ඕක පේන්න අරින්න ඒක ලෙවල මේකේ භාවනාව දියුණුවක්ද නැද්ද කියන එක පස්සේ සාකච්ඡා කරමු. හීදු මේකේ ඔබ සාකච්ඡා කරලා යන්න ගියොත් නම් මොකෙක්වත් භාවනා කරන්න එකක් නැහැ. මොකද ගියොත් ওই ටික තමයි පෙන්වන්නේ. ඒත් අර බුදුහාමුදුරන්ගේ චීන කන්නාඩියේ දක්ෂකම. ඒ නිසා කැමති නම් මේක භාවනායේ දියුණුව කියලා හිතාන ඉදිරියට යන්න. එහෙම නැත්නම් භාවනා නොකර හිටපුවාම ඉවරයි. ඔක ඒ හැම නතරලා යනවා. ගරු සායනාංශ පෙර දිනයක සිදු වූ භාවනා අත්දැකීමක් මෙසේ විස්තර කරමි. දැනට මාස දෙකකට පමණ පෙර සක්මන් භාවනාවේ සුළු වේලාවක් සිට පැමිණ ඇඳේ දිගා වූ වෙමි. S2 පියාගෙන කයේ සිදුවන ක්‍රියා දිස ඊට ඕනෑකමින් බලා සිටින විට තනින් තන සිදුවන කම්පා චංචල මෙන්ම තදවීමද හිරිවැටීම් වැනි දේද පෙනුනි. ඇඟිලි තුඩුවල රුධිරයේ ගල් වාසය දැනිනි. කය එකම කර්මාන්ත ශාලාවක් වැනිය. එකවරම සමාධියටපත් විය. ඉන්පසුව කය තුල ස්වභාවය වෙනස්ව පෙනුනේ. මුළු කයම එක මල්ලක් සේවිය. එය තුල ඊතා වේගයෙන් චලනය වන කුඩා අංශු ගොඩකි. වේගයේ තරම කිව නොහැක. එය වැඩි වේලාවක් බලා සිටීමට නොහැකි තරම්ය. මා මෙතෙක් කය තුලින් බැලූ හෘදය, පෙනහළු ආදී කිසිවක් එහි නැත. තව දුරටත් ඒ දෙසම බලා සිටිය නොහැකි. මම ඇසැරියෙමි. අදටත් මම එය මතක් කරමි. ඉන්පසුව දවස් දෙකක් පමණ භාවනාවේදී ඒ අත්දැකීම් වින්දෙමි. කය තුල ක්‍රියා කිසිවක් කරන්නෙක්කෝ කරවන්නෙක් නොමැති බව වැටහුණි. මම මාගේ මගේ ආත්මය ලෙස කිසිවක් ගත නොහැකි බව වැටහි ගියේය. ස්වාමින් වහන්සේ මාගේ භාවනාව පිළිබඳ අදහසක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. කොයින්සයි මාත දෙකට ඉස්සර කෝකෙටත් මෙහි ඇවිල්ලා කරපු විතරක් කිව්වනම් වඩිනවා. ඒ වෙනත් අය පරාණ පුරණ කතාවල් වලින් දැන් වැඩක් නැහැ ඒක ගිහිල්ලා මෙහෙදි භාවනා කරනකොට ওই වෙච්ච දේ වාසියක් හෝ අවාසියක් අරගෙන කොහොමද වැටෙන්නේ කියලා කියනවනම් වටිනවා නැත්නම් ඒ පරණ දේවල් කතා කරන්න යන එක භාවනා උනන්දුවක් නෙවෙයි සිද්ධ වෙන්නේ මේ වල්පැල් වල්පල් හැලිය වලට යන. ඒ නිසා මෙහෙදි කරපු භාවනා විස්තරයක් කියන්න අපිට එතකොට නම් හිතා ගන්න පුළුවන්. මීට වැඩිය අලුත්නේ එතකොට ඒක. ඒතරතුරු තමයි අවශ්‍ය කරන්නේ. මේක නරක නෑ. නමුත් ඒ පරණ දේවල් මතක් කරගෙන ඉන්න එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සති පර්යංක භාවනාව ආනාපාන සතිය අවසානයේ වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කළා. පසු හුස්මට හිත යෙදෙව්වට සුපුරුදු පරිදි නාසිකාග්‍රයේ සිට උදරය දෙසටත් එහි සිට ඉහළටත් හුස්ම එහා මෙහා ගමන් කරන බව දැනෙනවා. ටික වේලාවකින් නාසයේ ඉදිරියට හිත යොමු කර යන යන හුස්ම දෙස අවධානයෙන් සිටියා. ඒ අතරම දහඩිය දමන තත්වයක් දැනෙන්න ගත්තා. ඇත්තටම දහඩිය දමනවා වෙන්නත් පුළුවන්. අත් දෙකට කකුල් දෙකට තද රස්නයක් දැනෙනවා. කයට සෑහෙන අපහසුතාවයක් කිහිප වරක්ම භාවනාවෙන් නැගිටින්න හිතුණත් හුස්ම වෙතම හිත රඳවාගෙන සිටියා. හොඳ අවධානයකින්. ක්‍රමයෙන් දහඩිය ගතිය ඇඟට දැනෙන රස්නේ ගතිය අඩු වුණා. දෙපාවල අත්වල රත් වීම අඩු වී හිරිවැටීමක් හා සීතල ගතියකට හැරුණා. කයට ඊටාම පහසුවක් දැනුණා. සිතුවිලි වලද සිතුවිලිද තුනී වී ගියා. හුස්ම දෙස සිත යොදාගෙන පහසුවෙන් සුවයෙන් භාවනාවේ අග කොටස ගෙවි ගියා. පැයක් පමණ කාලයක් භාවනාව මෙලෙස අත්විඳා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙනවා. මේ වගේ හරි කී වෙලාවට ඇති වෙන අදිෂ්ඨාන ශක්තියේ පුළුවන් තරම් බලන්නේ කඩා ගන්නතුව සක්වන්න ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා පරියන්කේදී අර ඇති කරගත්ත සතිය අතරමඟදී කඩා ගන්න නැති වෙන්න සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරා. මේ වගේ හිතට ධෛර්ය වෙන පරියන්කයක් ලැබුණොත් පුළුවන් තරම් ඒක දිගට පවත්වන්න බලන එක තමයි අපේ තියෙන භාවනාට කරන අනුග්‍රහය කියලා කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කළෙමි. මුලින්ම වම දකුණ කියා පාදයට අවධානය යොමු කළ අතර පසු ඔසවනවා යනවා තබනවා ආදී වශයෙන් භාවනාව කරන අතර දැස පියාගෙන මද දුරක් සක්මන් කරන විට දෙපා වලට බර වැටෙමින් මුළු සිරුරම ඉදිරියට ඇදී යන අයුරු දුටු වෙමි. ස්වාමීනි මෙසේ දකින විට මම මෙසේ සිතුවිලි පහළ විය. ශරීරයේ යනු ඇටමස් නහර වලින් හැදුණු මස් ගොඩකි. මේ මස් ගොඩ තල්ලු කරගෙන දරාගෙන යන්න විශාල ශක්තියක් ඕනෑවන බව හා මේ ශක්තිය ශරීරය තුලින් ලැබෙන බවක් නොතේරේ. එසේනම් මනස මෙයට ශක්තිය දෙන්නේ කෙසේද? මනස වෙනම සිරුර වෙනම දකින විට මේ ආශ්චර්යයක් බව පෙනේ. ඔබ වහන්සේගේ දහම් ඥාණයෙන් මෙය පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ කල්පනා ඥාණයට පත් වෙච්ච වෙලාවෙ ඉඳලා භාවනාව කැඩෙනවා. ඒ නිසා පුළුවන් තරම් කල්පනා පැත්තක තියලා භාවනාවට යන්න දෙනවා නම් හරි වටිනවා. ඉතින් ඒක ටිකක් මට්ටමට ගිය ගමන් ඉතින් කල්පනාවට වැටෙනවා. වැටිච්ච ගමන් ඉතින් පාරෙන් පිටපයි. ඉතින් ඒක හරියට අල්ලගෙන ඒක මග ආරලා ආපහු අරමුණට ගන්න දැනගන්න එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ වෙනුවට මේ දකින්න දේවල් හොඳයි කියලා යන්න පටන් අරගත්තොත් දිගින් දිගටම අමාරු වෙනවා. දැන් කරුණාකර පාරෙන් පිට පයින්නකොටම නතරකරන්න නතර කරලිවලා කරන්න දෙයක් නැහැ. ආපහු බලන්න අරමුණට ගන්න පුළුවන්ද කියලා මේ කල්පනාවට අපි කියන්නේ චින්තාමය ඥාන. ඒක අර භාවනාව බාධා කරනවා කියන එක විතරයි මට මතක් කරන්න තියෙන්නේ. ඒකමයි ස්වාමීන් වහන්සේ අර කියව ගන්න බැරි විච්ච තුනක් තියෙනවා. නේද? එයාලා. ඒ සාමාන්‍ය දොස්තරලා ලව් ලෙටර්ස් ලියන නර්ස්ලාට කියවන්න බෑ නර්ස් ෆාමසිකට අරයන්. ෆාමසිස්ට් කියවතයි ටක් ගන්න. වෙද්දු ලියනවල කියවන්නත් බෑ. වේදා කරුණේදී ඉතින් අර වෙද් බේත් කඩේ කාට දුන්නම ටක් ගාලා කියවනවා. ඒ ප්‍රශ්න තුන ලියපු කට්ටිය කාට හරි මතක තියෙනවා නම් තමන් ලියලා ලියා ගන්න බැරුණා කියලා ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් අපිට තව විනාඩි 10ක් විතර තියෙනවා සභාවෙන් මතුවෙන වෙන ප්‍රශ්නයකට අපිට සාදර වෙන්න පුළුවන් එතකන්. අවසරයි සමහන්ස මට මේ ගෙදරදී සමාධිය පිළිබඳ ප්‍රශ්නයක් තමහන්නේ. ගෘහ ජීවිතේ වැඩ කරලා මහන්සියලා නිකන් ගිහිල්ලා භාවනාවට නෙවෙයි නිකන් වාඩි වෙන අවස්ථාවල වාඩි වෙන එකම හොඳ සමාධියක් කිව්වට ඒක කයක් නොමැති වින්දනීය ස්වභාවයක් වගේ දෙයක් හැම ගොඩක් වෙලාවට පවතිනවා. එතකොට ඒකම වෙන වෙන හෙත් එක්ක ආපහු වැඩවලට සම්බන්ධ වෙන්න වෙනම හදිස්සියේ. එතකොට ඒ නැගිටලා ගියාම අර කය සමාධිය උන වෙලාව ඔය පිටිපස්ස නිකන් බර ගතියක් ඒක අර බැහැලා ගියේ නෑ වගේ දැනෙනවා. එතකොට ආපහු ගිහින් වාඩි වෙලා එකකින් අයින් වුණාම හොඳයි. එහෙම නැතුව ටික වෙලාවක් එහෙම ඉන්න වුණොත් අපහසුතාවයක් තියෙනවා. ඒක මඟහැරව ගන්න පුළුවන්. ටික වෙලා ගෙන්න ඕනයි කියලා කියන්නේ වැඩ කේදුනොත්ද වාඩි වුණොත්ද? වාඩි වුණොත් නෙමෙයි. වාඩි වුණොත් ආපහු ඒක අයින් කරගන්න පුළුවන්. එහෙම නැතුව වැඩේම එක දිගට ඉන්න වුණොත් අර ඒ ටික වෙලාවක් යනකම් මනස ටිකක් බර ගතිය එහෙම අපහසුතාවය. ඔය ඒක ඇත්තටම අද වැඩ කරන අතාවල් කරන හැම කෙනෙකුටම තියෙන දෙයක්. මම මේ දවස්වල කියවනවා අන්තිකාමර තුල ගුරුවරයෙක් ළමයින්ට උගන්වන්න කරන ප්‍රයත්නයේදී පන්ති කාමරය කියලා කියන්නේ බරපතල වැඩි වැඩ ඇති හිර දඬුවමක් කියලා එළියන කතරු ලියනවා. පන්ති කාමරට ගිය වෙලාවේ ඉඳලා ළමයා ඉන්නේ හරිම අපහසුවෙන්, ගුරුවරයා තියෙන්නේ හරිම අපහසුවෙන්. මේ පැය භාගේ ඉන්නම එපායි. ඒක හිර gedarak කරලා තියෙන නිසා අධ්‍යාපන ක්‍රමයෙන් අද අපි ඔක්කොම අපහසුරපත් කරලා ඉවරයි. ඒ නිසා ගුරුවරයා හැන්දෑවට එනකොට පුදුම වෙහෙසකින් එන්නේ. ඒ නිසා 100ට කොච්චර දුර ගණන් දාලා තිනවා අවුරුදු 5කට පස්සේ ඉස්කෝලෙන් අසලා යනවා. ඉතින් ඒ නිසා වෘත්තියක දේවල් කියලා කියන්නේ අපිට වැඩ කරගෙන යන්න වෙනවා කියලා පුදුම ආතතියක් තියෙනවා. ඇත්තටම වැඩේට වැඩෙන් වෙන ලාභයට වැඩිය අපි මේ කය විදින විදවිල්ල ඒවට මං කියන්නේ කඹරනොයි කියලා පරණ ණය ගෙවනවා කරන්න දෙයක් නැහැ. කවදාහවත් ඉවර කරලා සතුටු වෙච්ච මිනිසෙකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ පොත ලියන එකනා කියනවා ඒ ගුරුවරයා සතිය සතිමත් භාවයේ පුරුදු කරගෙන තමන් ප්‍රමෝදයෙන් ඉන්නවනම් ළමයිට හොඳට තේරෙනවා ඊට පස්සේ ළමයින්ට පාඩමට සතිය උගන්වනවා නම් Tamanටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉතින් ඉස්කෝලේ පාඩම් පන්තිවල සතිය උගන්වන්නේ නැහැ. ඉතින් අර භාෂා විෂයයි මේකයි වන්තියේදී මේ වෙලාවේදී මේ ටික උගන්වන්න ඕන කොහොම හරි. ඒකට මේ රාමුව ඇතුළත පුදුම මේ වෙහෙස කරගතිය. ඉතින් කාටවත් කියන්නෙත් නැහැ නිකන් රස්සාවෙන් අසලා යනවා. දුවර පුහුණු කරපු ගුරුවරු. ඒ නිසා අද රැකියාවල් වල ඉන්න කට්ටියගේ මේ සමහරලාට 100ට 50ක් ගෙවලා කම්පැනියෙන් කවුරු හරි කෙනෙක් යවලා එයාට මේ කවුන්සලින් කරනවා. එහෙම නැත්නම් මානසික උපදේශන ලබා දෙනවා. සම්පූර්ණ මේ වගේ තට්ටුවක් වෙන් කරලා වැඩ රැකිය ස්ථානවල ගියලි හදලා ලස්සන මේව හදලා ගිහිල්ලා කියනවා අසහනයක් ආවොත් උතන ගිහිල්ලා පොඩ්ඩක් කියලා ඉන්නේ කියලා. ඉතින් භාවනාත් නොකරන කෙනෙකුට කොහොම ගත කරනවද කියලා හිතන්න බෑ. ඉතින් ඒක නිසා කියන්නේ ඌවා අපිට වෙහසක් වෙච්චලා විශ්‍රාමයක් ගන්න පුළුවන් නම් පෙරපින් තියෙනවා. විශ්‍රාම වෙද්දි ඒ කරන දෙයක් නෑ ආයෙ වැඩකට ඇදලා දාන්න. ඒවා ඉතින් පෙර කළ අකුසල තමයි. අඩු ගානේ දැන්වත් අනුන් සේවයේ යොදවන්න එපා. පුළුවන් දේ තමන්ගේ වැඩ ටික කරන පැත්තකටලා ඉන්නවා නම් ඉස්සරහටවත් අපට මේ වගේ කරදර වෙන එකක් නැහැ. ඒ නිසා පුළුවන් වෙලාව නම් කරදර වෙච්ච වෙලාවේ වාඩි වෙන එක නෙවෙයි දවසේ යම් ප්‍රමාණයක් ගන්න හොඳට කාලා බීලා ඉන්න උදේවරුේ වෙලාවක්. අරගෙන ඉවරලා ඒ ටිකට දාලා මතක තියාගන්න තව පොඩ්ඩකින් මං යන්න හදන්නේ කඹරන්නේ කියලා. ඊට පස්සේ ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් පව් බත් කෑවනම් ගොං ගහපන් බඩෝ කියලා. සමහරවිට මේ වැඩ කළා දැන් මම භාවනාවට වාඩි වෙනව නෙමෙයි නිකන් ගිහිල්ලා මහන්සි විශ්‍රාම වෙනවා. ඒකට කියන්නේ විශ්‍රාම වෙනවා කියලා. ඒ විශ්‍රාම වෙනකොට සාන්ති. ආයෙ වැඩක් කල්පනා වෙනකොට ආයෙ මේක දෛත්‍යරෝධයක් කරකිනවා වගේ කරකිනවා. ඒ වෙනුවට මම කියනවා දවසේ හොඳම වෙලාවක් විනාඩි 15ක් විතර අරගෙන මුත්තේට වාඩි වෙලා ඉන්න එක බලන්න. බලලා යන්න දැම්මයි යන්න හදන්නේ වැඩකට. ඒක කැම්පිරිල්ලක් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක කරනවා පුළුවන් තරම් වැඩේ ප්‍රයෝජනයක්වත් ඉක්මන් කරන්න හදනවත් නෙවෙයි කරන දේ සතියෙන් කරන්න පටන් ගත්තොත් පොඩි සාන්තියක් ගන්න පුළුවන්. ඒ නිසා මේ මෙහෙස වෙච්ච වෙලාවේ විස්රාමයේ කොහොම තිබිච්චාවයි. දවසේ වෙලාවක් වෙන්කරනද විශේෂිකම පරිහක්මනට දාලා පරියන්කයට දාලා පොඩ්ඩක් විස්්‍රාම වෙන්න හරි. එතකොට ඒක කාලයක් යනකොට අපිට අර අර විනාඩි 15 වෙදී පුළුවන් වර තියෙන දරත කටයුතු ටික අමාරු කටයුතු ටික ඉවර කරන්න. නැත්නම් මේක මේක මේ ගෘහ ජීවිතය ගත කරන හැම කෙනෙකුටම මේ සදාතනික දුකක්. මේ කියන්නේ බරපතල වැඩි ඇතිව සිර දඬුවමක්. Taman ගිහිම මේ ටික කරන්න ඕනේ කියලා ඩියුටි ලිස්ට් මේ මේ ඒකට කියන්නේ මේ ඩියුටි කන්සර්න්. ඉතින් වැඩේ කරනකොට පටන් ගන්නකොට 21ක් ඕන. ඉතින් මගේ ජීවිතය කියලා තියෙන කවදාකවත් ඕක මට වෙලා නැහැ. අවුරුදු 6ක් සුද්දෙක් එක්ක වැඩ කරා මේ වැඩේ ඉවර කරපු ගමන් තව වැඩක් අල්ලන. ඒක ඉවර තියන තව වැඩක් අල්ලන. ඉතින් ඌ අහන ඇවිල්ලා කොහොමද මේක කරන්න කියලා. කිසිම දවසක කිසිම වෙලාවක මේ වැඩ කරලා මහන්සි වුණා කියන එකක් මට නැහැ. මහන්සි වෙන වෙලාවේ ජොලියක් එනවා සම්පූර්ණ ජීවත් වෙනවා. දැන් හොඳට මැඟට මහන්සි. ඊගා වැඩේ කරනකම් කුඹුරු කොටන්න ගියාම බත් කෑවනේ. අම්මා කියනවා ඔය බත් ටික හරහා වැටුනකම් හිටපන් කියලා. මේ ගලනාලේ දිගේ වැඩ ගලනවා තාම මේ හරහා වැටෙනවා කියන්නේ. ආමාශයට ඒ යන්නේ නැහැ. කෑවනේ කාපු ගමන් කුඹුරේ. ඒක මොකක්ද එකක් මන් දන්නේ නැහැ. මේ පුදුම වැඩ කිරීමේ ආසාවක් මට තියෙන්නේ. ඉතින් ඒ නිසා වැඩ නිකන් මොකද්ද කියන්නේ ජොලියට කරන්න ඕනේ. එහෙම නැත්නම් විනෝදාංශයට කරන්න ඕනේ. ඇත්තටම කඹරණ එක තමයි කරන්නේ. ඉතින් මායි ඒ උන්ත හයිය තියෙන කොල්ල දෙන්නෙකුයි වැවක් හදනවා එන්න ගලක් පෙරලනවා. වතුරේ. ඉතින් වතුරේ ගල් බර අඩුයි. මායි උයි දෙන්න එකට පෙරලනවා. මම මේ ආයතනේ ලොකුම ලොක්කා. එතකොට ඌ hina වෙලා මයින් අහනවා අපි මේ වැඩ කරන එකේ කාටද සර් ආඩම්බරේනේ සුද්ධ හම්බ කරන හොඳට කිව්වා. අපි අලියැත්තු වගේ වැඩ. කාටද ආඩම්බරේ? මට එහෙම හිතෙන්නේ මට හිතෙන්නේ ගලක් තියෙනවා පෙරලන්න ඕන පෙරලුවා මට සුද්ධ හම්බ කරොත් ඒක කවුරු හම්බ කරත් මට ජාතකයක් නැහැ වැඩ කිරීමෙන්මයි ඒක නැති කරන්නේ අපි අනුන්ගේ වැඩක් කරනවා කඹරනවා කියලා හිතාන ගෙරුවොත් මට නම් ඒ දෙයක් නොදකින් නොපතන් නොදොමකින් කවුරුත් එහෙම වැඩ කරන මිනිහෙක්වත් දැක්කොත් මට මේ වැඩේ බරක් කරගෙන යනවා මං කියන්නේ අනේ කරුණාකරලා කතනවා එන්නේ කරන දේ කරන්නේ විනෝදාංශයක් විදියට ඔయిత වැඩිය ඔය මේ ඉන්න ඕනම වෙනුවට මං අභියෝග කරනවා අපේ ඇඟෙන් ඔයිට වැඩිය වැඩ ගන්න පුළුවන්. හැබැයි ඒකට හොඳ ටියුන් වෙන්න ඕන. අපි මේ වැඩි කරන්න යන්නේ ඒක බොහොම සතුටින් කරන්නේ. මේ එහෙම නැතුව මේ බරකට කරදරයකට ගත්තොත් නම් මම දන්නේ මට පලාතක ඉන්න බෑ කවුරුත් එහෙම වෙහෙතෙන් කරදර කරන වැඩ දක්න දකින්නකොට මට පේන්නේ බරපතල වැඩ වැඩ ඇති සිර දඬුවමක් වගේ. මම මේක කරන්නේ දේව කාර්යයක් වගේ බුද්ධ කෘත්‍යයක් වගේ කටයුතු කරන හරි සනීපයක් තියෙන නිසා උදේම හොඳ වෙලාවක් ගන්න හිත හොඳට හදාගන්න දැන් මං යන්න හදන වැඩේට ගියාට පස්සේ අරකයි බුදුහාමුදුරුවෝ සඳහන් කරන උදේට කසපාර 30යි දවල්ට කසපාර 100යි දවල්ට දවසපාර 100යි හැන්දෑවට කසපාර 100යි. ඕක තමයි ගෘහ ජීවිතය කියන්නේ. ඉතින් ඒක අදපන් වෛරෝ බරභාගේ බරභාගේ කියලා අදිමු. තේරුම් සම්මත. මොකද කියන්නේ ඉවර කරනවද? එක ප්‍රශ්නයක් නම් ටිකක්. බේරගත්තා. බේරගත්තා. පාමසිකට යන්න ඕනේ. සවන්න. සවන්න සලීප ගත්තද? නෑ නෑ උන්නාසේ ආ වේරලා දුන්නා. වේරලා දුන්නා. ගරු සායන්හස මා පර්යංක භාවනාව කරමි. මම දැන් මෙතන කියා කයට හිතගත් ගමන්ම මාගේ කය පැද්දෙන්න පටන් ගන්නවා. සිහිය පවත්වා ගැනීමට පුළුවන් නිසා විසිර යන්නේ නැහැ. කය පැද්දීම මෙලෙස කය පැද්දීම හොඳද? නැතිනම් මා ඉදිරියට කෙසේ සතිය පිහිටුවා ගත යුතුද? ඔලික ඇත්තට ඒ කය පැද්දීම නිසා සතියට ආධාරය රුකුලක් වාසියක් වෙනවද නැත්නම් කායේ පැද්දීම Tamanට අරියාදුවක් කරදරයක් වදයක්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ ලියපු එක්කනට කායේ පැද්දීම සතියට ආධාර උපකාරයක්ද නැත්නම් අරියාදුවක්ද කියන වචනේ කියනවනම් උත්තරේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මගෙන් ඇහුවට මට නෑ එහෙම එකක්. ඒක තමයි ඉස්ලාම් දවසේ තීයත් මම ප්‍රශ්නේ ලිව්වේ. මේ වෙන දේ Tamanට තේරෙන්නේ මේක සතියට ආධාරයක් උපකාරයක් වාසියක් විදිහට තියෙන්නේ කරදරයක් විදිහට. ඒක පිටකටින් අහන්න යන්න එපා. පිට කවුරු කවුරුත් දන්නේ නැහැ. තමන්ම තේරුම් කරගන්න. එතකොට භාවනා කමඨාන සුද්ධ ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටස සක්මන් භාවනාව කයට හිත දමා වම් කකුල වම් කකුල ලෙසත් දකුණු කකුල දකුණු කකුල ලෙසත් සක්මන් කරමි. පාදයේ පොළවේ වැදෙන විට තද ගතියක් තද ගතියක්ද උස්සනකොට සිසිල් ගතියක්ද පොළවේ තබන පිට පොළවේ තබන විට තද ගතියක්ද දැනේ. සක්මන මෙසේ කරගෙන යමි. අඩුපාඩුවක් ඇත්නම් පහදා දෙන්න. කොයි විදිහට වමේ දකුණේ අත්දැකීම නැත්නම් ස්පර්ශය එහෙම නැත්නම් ගැටීම දැනගෙන පීවර කීයක් යන්න පුළුවන්ද කියන එකෙන් තමයි සතිය ප්‍රමාණ කරන්න පුළුවන්. ඒ නිසා කොච්චරක් ඒ විදිහට වම දකුණ වෙනස දැක්කට පස්සේ ඒ වෙනස දකිමින් පීවර කීයක් යන්න පුළුවන්ද කියන එකත් වார்த்தාවට දාන්න. ඒකට Tamanටම තේරෙනවා සතිය වර්ධනයක්ද දවසින් දවස වෙන්නේ නැත්නම් අඩුවීමක්ද වෙන්නේ කියලා කියතයි. ඒ නිසා මේ තොරතුරු දැනුණට පස්සේ දිගට ඒක පියවර වශයෙන් කොච්චර යන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඒක දැන් කමටහන් සුද්ධ කරනවා කියන්නේ වார்த்தාවටත් දැම්මොත් තවත් දක්ෂයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම පිම්බීම හැකිලිම මෙනෙහි කරමින් යන විට තරමක් අරමුණු ඒමේ අඩු ගතියක් ඇතිවේ. ඒ එක්කම කකුල් වල පොළවේ ගැටෙන තැන් වලින් වේදනාවක් ගෙනදේ. ඒ දෙස නොබලා තවදුරටත් ඉදිරියට පිම්බීම හැකිලිම අරමුණු කරගෙන භාවනා කරගෙන ගියෙමි. වේදනාව දැඩි වීගෙන ආබැවින් ඒ දෙස බලා සිටියෙමි. එවිට ටික වේලාවකින් දැඩි රශ්මියකින් පිච්චෙන ගතිය හා වේදනාවක් ගෙනද ඒ ඒ තැන්වලින් ගෙනදේ. මෙලෙස ටික වේලාවක් බලා සිටියෙමි. අනතුරුව ගැහෙන ගතියක් දැනෙන්න විය. ලේ ගමන් කරනවා වගේ දැනෙන්න විය. ඉන්පසුව ශරීරයේ ඉන්පසුව යටිපතුලේ මහපට ඇඟිල්ල තෙක්ම එම පිම්බීම හැකිලිම දැනෙන්න විය. මෙලෙස දිගටම භාවනා කරගෙන යාම නිවැරදිද? ඔය මේකේ නිවැරදි කියලා කියන්නම් පුළුවන්. නමුත් එකම තැනකවත් පිම්බීම හැකිලින් විස්තර කරලා නැහැ. ඉතින් ඒ කියන්නේ පටන් ගන්නකොටම පැහැදිලි හිතක් තිබිලා නැහැ. ඒ වේදනාව ගැන කතා කරනවා, ධනේස් ගැන කතා කරනවා, මාපඩංගිල්ල ගැන කතා කරනවා. එකක්වත් අඩු ගානේ පිම්බීම හැකිලිම හිත අපේලා දැක්කේ කොහොමද කියන එකෙන් පටන් ගන්නවා නම් එහෙමනම් ගුණයක් තියෙනවා. ඊට වැඩි ජවයක් එනවා එහෙමනම්. ඉතින් ඒ නිසා කරුණාකර මූල කර්මස්ථානයේ හිත ගිය වෙලාවේදී ඒක විස්තර කරලා යන්න අනිත්‍යවත්. නැත්තම් අර පටන් ගන්නකොට තියෙන අවුල දිගටම යනවා. ඒක ඒ අවුල කොච්චරද කියනවනම් ඒ කීවන එක්නාගෙත් ඔළුව අවුල් වෙනවා. ඒකෝට මගෙත් ලාවට වගේ අවුල් වෙනවා. මොකද දීලා තියෙනවා පටන් ගන්නකොට මේ මූල කර්මත්තාන විස්තර කරලා අනිත් ඒවා කියන්න කියලා. කියන්නෙම නැහැ. ඒක නිකන් වසංගලා ගහන්න හදනවා වගේ පේන කියන්නේ අපි කොච්චර උත්සාහ කරත් මායя දිනනවා. ඒක අදිෂ්ඨාන කරන කියන්නේ දෙන්නේ නැහැ මායයට දිනන්න මං පටන් ගන්නවා මූල කර්මත්තා ගැන කතා කරලා කියලා කුලිය පටන් ගත්ත ගමම අපි ගණන් පත්‍රයක් හදන්න ගියාම ගාණේ අංකය ලියලා ගාණ ලියලා ඊට පස්සේනේ සුළු කිරීම පටන් ගන්න. එහෙම නැත්නම් බලන මිනිහා දන්නේ නැහැ මේ කොයි ගාණද මේ කතා කරන්නේ කියලා. නිසා උත්තර පත්‍රෙත් ගාණේ අංකය ලියන්න ගාණ ලියන්න. මගේ භාවනා පිම්බීම හැකිලි මෙන්න මට පිම්බීම හැකිලි වැටෙන හැටි කියලා ලියනවනම් ලොකු වෙනසක් වෙයි කියලා කියන්න පුළුවන්. මේකේ පුළුවන් තරමක් කියවන්න එතකොට ඒ කෙනාට තේරුම් ගන්න. ගරු ස්වාමීන් වහන්සේ මා නිස්සරණ වනයේදී මීට කීප වතාවම පැමිණ යකි. ඒ අවස්ථාවවලදී පර්යංක භාවනාවේදී මූල කර්මස්ථානයේ ලෙස ආශ්වාස ප්‍රාශ්වාස භාවනාව වැඩිම සිදු කෙලෙමි. හුස්ම රැල්ල නාසිකාග්‍රයේ අග ස්පර්ශ වීම හුස්ම රැල්ල ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ ලෙස වෙන වෙනම හඳුනා ගැනීම විටක ආශ්වාසයේ දිගු ලෙසත් ඉහළටත් තෙරපීමක් ලෙසත් විටක ප්‍රාශ්වාසයේ දිගු ලෙසත් රස්නියක් සමග තෙරපීමක් ලෙසත් එක් ආශ්වාසයකින් තවත් ආස්වාසයක් වෙනත් වෙන්වෙන් ලෙසත් ආස්වාස ප්‍රාස්වාසයට විටක හිස මුදුන හරහා ඉහළ ලෙසත් ගමන් ගන්න අතර වරින් වර අද්දගෙන වාක්‍ය ගොඩක් දිගයි. ඒ කෙනා ඉදිරිපත් වෙනවා නම් අපිට අවසාන වශයෙන් ප්‍රශ්නයක්ද නගලා තියෙන්නේ ප්‍රකාශයක්ද? මේක අත්දැකීමක් විදිහට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කෙරීගෙන යනවා නම් හොඳයි. නමුත් ඒ කෙරුණට පැහැදිලිව ප්‍රකාශ කරන්න බැන්නම් ඇතුලේ පටලවිල්ලක් තියෙනවා. නිසා කොච්චර ලස්සන භාවනා වුණත් වැඩක් නැහැ. ඒ කාට හරි කියා ගන්න බැරි නම් ඒක හරියට ගොළුෙක් දැකපු හීනයක් වගේ කියලා කියනවා. හීනේ ලස්සන දැකලා තිබ්බා කියා ගන්න බෑ. ඒකට කමඨාන් සුද්ධ කිරීම සාකච්ඡා වෙන්නේ නැහැ, sannivedane වෙන්නේ නැහැ. ඒක තමයි ගොඩක් වෙලාට අපිට අද වෙලා තියෙන නිසා පුළුවන් තරම් බලන්න ලියන කෙනාගේ පැත්තෙන් නෙවෙයි කියවන කෙනාගේ පැත්තෙන්. එතකොට තමයි තේරෙන්නේ මේ භාවනාවටත් ඒක කමඨාන සුද්ධ වෙනවා. හොඳයි. එතකොට අපි ලිඛිත පත්‍රය સમાප්තයි කියලා මෙතනින් ප්‍රකාශයටපත් කරනවා. නැත්නම් මේ වාමසි කොච්චර හරි කියෝ කියෝ ඉන්න එක තමයි කරන්නේ. වෙන කවුරු හරි ඉන්නවද සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න? ගරු ස්වාමින්වහන්ස මම මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා ස්වාමින්වහන්සේට ඉදිරිපත් කළා. මේ මට තියෙන්නේ මං හොඳින් ආනාපාන සති භාවනාව කරගෙන යනවා. කරගෙන ගිහිල්ලා ආනාපාන සති භාවනාවේදී හිත හොඳ සංසිඳීමකටපත් වුණාට පස්සේ මම මුළු ශරීරය ගැන හොඳින් බලනවා. බැලුවට පස්සේ මට කිසි දෙයක් නොතේරී යනවා. ඊට පස්සේ මම ආලෝකයක් සමගම ඉදිරිය බලාගෙන ඉන්නකොට මට නිින්ද නොගියත් නිින්ද ගියා වාගේ විටින් විට ඇහැරුණා ඇහැරුණා වාගේ කීප කීප වතාවක් සිද්ධ වුණා. ඒ වගේම ඊයේ රාත්‍රියේ භාවනාවේදී පැය කාලක් පමණ මම මෙහෙම හිටියා. ඉඳලා මම මූලික කමටහනටම අවදි වුණා. ඉතින් මම ඒක මට ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියලා දැනගන්නයි මට අවශ්‍යතාවය ස්වාමීන් වහන්සේ. ඒ මූල කර්මස්ථානට අවදි වුණාට පස්සේ දැන් භාවනාව පටන් ගත්ත කෙනෙක් වගේ නවකෙක් වගේ ආය මූල කර්මස්ථානෙදි කියන්නේ. එතකොට ආයශරයක් ওই රවුමයි. එතකොට මේ රවුම තුන් හතරක් විතර යනකොට අර කතුරුන්චිලා යනකොට බය වෙනවනේ පළවෙනි රවුමේදී. තුන් හතරක් ගියාට පස්සේ ඒක බය ඇති. ඒ නිසා මූල කර්මස්ථාන නම් අවදි වුණේ ඒක හොඳ පැහැදිලි ප්‍රකාශයක්. ඒ මූල කර්මස්ථානයෙම අලුතෙන් භාවනා කරපු කෙනෙක් වගේ අරගෙන දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ. හොඳයි. අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ මම මේ දහම් ගැටලුවක් විමසන්නේ අනුකම්පාවෙන් දිසනා කරන සීක්වා මේ මම කාලයක් සක්මන් භාවනාව කරනවා. ඒ කරද්දී මුලින් දෙපා යටට අවධානය දැනිලා ඊට පස්සේ ඒ අවධානය ඒ මොහොතේම නිරුද්ධ වෙලා ගිහලා ඒක හිතට දැනෙන බවක් කය දෙපාවල යටිපතුල දැනීම අතහැරිලා මේ හිතට දැනෙන බවක් දැනීමක් විතරක අවබෝධයක් ආවා ඊට පස්සේ ඒකත් තව දුරටත් පුහුණු කරද්දී මේ ගතවන හැම මොහොතකම පවතින ඉරියව්ව ඇවිදින ඉරියව්ව මේ අතපය සොලවන එක යමක් ගන්නකොට තියනකොට ඔළුව හොලනකොට මේ හැම ඉරියව්වකම දැනීමෙන් කරන තත්යකට ආවා. ඊට පස්සේ ඔය ඒ ඒ කමඨහන තවදුරටත් වඩමින් යද්දී ඒක දැන් අපි මම අතින් අල්ලනකොට අල්ලන බව දැනුණත් අතට දැනෙන ස්පර්ශය අතහැරලා ඒක හිතට දැනෙන දෙයක් විතරත් ඒකත් ඒ මොහොතේම නිරුද්ධ වෙලා ඇති වෙලා නැති වෙන ස්වභාවයක්. ඊට පස්සේ ඔක ඒ අතට දැනෙන ස්පර්ශය අතහැරලා දැනීමක් විතරක් යනකොට එතෙන්දී ඒක ඒ හැම මොහොතකම පවත්න්න අපහසුතාවයක් ආවත් මේ ගොඩක් වීර්යෙන් සිහියෙන් ඉන්නකොට විතරයි අනිත් වෙලාවට සමහර අවස්ථාවලදී ඊටාම සුළු කාලයක් වගේ සිහිය මගහැරන අවස්ථාවක් තියෙනවා. නමුත් ඒ ඒ අනවධානය තේරෙනවා. මේ මේ මේ එහිත් දැන් විශේෂයෙන් සිතට සිතන සිතුවිලි ගත්තහමත් මේ සිත දැනුවත්ව එන දෙයක් මිසක් ඒකත් ඒ මොහොතේම නැති වෙලා යනවා. ඒක නැති වෙලා යන දෙයකට නැවත හිතින්න අවශ්‍ය නැති බව තේරුම් ගත්තා. ඊට පස්සේ දැන් මට තියෙන තත්ත්වය තමයි සමහර ලාවකට මට වේගෙන් වචන ක්‍රිය කියවෙනවා. කතා කරනකොට කතාව වේගවත් වෙන බවක් දැනෙනවා. ඒ වගේම කායික ක්‍රියාවත් සමහරවිට වේගවත් වෙනවා. ඒක දැනීමකින්මයි. ඉතින් සමහර අවස්ථාවලදී මේ ඒක මට දැන් දාමහල තියෙනකොට ඊටාම අර උදාහරණයක් විතර භාගතුන් වහන්සේ වදාලා තියෙනවා තෙල් ධාරාවක් ගලාගෙන යනවා වගේ කියලා ඉරියව් කිය. නමුත් මට ඊට වඩා වේගවත් ඉරියව් පැවතිනවා දැනීමකින්මයි. ඉතින් එතනදී මම කොහොමද තවදුරටත් මේ මේ සංසම් භාවයට එන්නේ කියන එකයි දැනගන්න අවශ්‍ය මේ අවසරයි සංඝාසය. මේකදී මේ විදියට අර ඇවිදිනකොට පය දැනෙනවා. ඊට පස්සේ පයට දැනෙන දැනීම විතරයි. ඊට පස්සේ අතට අහුවෙන දේ දැනෙනවා. ඊට පස්සේ දැනීම විතරයි කියනකොට විශාල ආශාවක් තියෙනවා හිතේ. ඒ දැනීම පිළිබඳව ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේම ඒක හැම වෙලාවෙම හිටින්නේ නැහැ. ඒක සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එල්ල වෙච්ච වෙලාවට විතරයි ඒක තියෙන්නේ. අනික් වෙලාවට නැහැ. ඒක නිසා අර කැමැත්ත නිසා හැම වෙලාවෙම වගේ මේකේ හිතේ තියෙනවා වෙන්න ඇති කියලා වෙච්චි පටලවිල්ලක් තියෙන නිසා ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. යම් වෙලාවක මේ ඉන්ද්‍රිය ධර්ම පහ එකලස් වුණා නම් ඉන්ද්‍රිය සමතාවයටපත් වුණා නම් ඕක කාටත් වෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක් කියලා එකට බැඳීමක් ඇති වෙනත් ඉඩ තියෙනවා. නමුත් ඉන්දියා ධර්ම ව්‍යාප්ත වෙලා අවුල් වෙලා ගිය ගම ඒක නැති වෙනවා. ඒ නිසා මේකේ ගොනුව මේ තියෙන්නේ. ඉන්දියා ධර්ම විතරක් නෙවෙයි ඉන්දියා ධර්මයන්ගේ ගොනුවක් අවශ්‍යයි. ඒක හැම වෙලාවෙම හිටින්නේ නැහැ. ඉතින් ඒක ආශා කරන්න එපා. ඒ වෙනකොට පුළුවන් තරම් දන්න ක්‍රමයට භාවනා කරගෙන යනවා. ඒක තැනකදී තමයි තේරෙයි. මේ හැම සිද්ධියකම නාම කොටසක් තියෙනවා රූප කොටසක් තියෙනවා. ඒ නාම රූප කොටස් එකට බෙදලා දැකීම භාවනාවට හිත යන වෙලාව කියලා කියන අපි. නාම රූප පරිච්ඡේද ඥාන. එතකොට ඒක අර රූප කොටසට වඩා නාම කොටසට හිත ඇදලා ගිහිල්ලා තියෙනවා. ඒ වෙනුවට මේ ඇති වෙන මේ ඇති වෙන සූක්ෂම භාවයේ හරහා ප්‍රණීත භාවයේ හරහා රූප කොටස ඇති වෙන තැන බලන්න යන්න උගින ගන්න ඕනේ. කය පය පොළවේ තියෙනකොට ආස්වාසේ පටන් ගන්නකොට අර තියෙන සූක්ෂම භාවයේ හිතේ සියුම් භාවය හරහා මේ හුස්ම පටන් ගන්න තැනට හිත දාන්න. පය තියෙන තැනට දැනීමට හිත දාන්න නැතුව මේ පය නැතුව හිත විතරක් වැඩ කරනවා කියන පැත්ත නාම ධර්ම යනවා වෙනුවට රූප ධර්මයේ මුලට හිත දාන්න උත්සාහ කරොත් සමහරවිට ප්‍රශ්න විසඳෙනවා. එනේන දේ මුල බලන්න උත්සාහ කරනවා. ඒක තමයි පච්චේ පරිකා ඥානය කියලා කියන්නේ. මේ පැත්තට පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න. අවසරයි සුවන්නාංශ මම මේ ප්‍රශ්නය ලිඛිතව ගිය භාවනා වැඩසටහනේදී ඉදිරිපත් කරා. නමුත් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් ඔබ වහන්සේට ඉදිරිපත් උනේ නෑ. කය දිහා නිසල්මනේ බලාගෙන ඉන්නකොට හිස දෙස අප්‍රකට වෙලා සූර්යා පෑවුවා වගේ හිස මුදුනේ තියෙන ආලෝක ධාරාව පමණයි ආලෝකය පමණයි ඒ දිහත් බලාගෙන ඉන්නකොට එහි උණුසුම් ගතිය දැනුණා. ඒ වගේම සිසිල් ගතිය දැනුණා. දැන් ඒ ඉර ගතියත් නැති වෙලා ඒ උණුසුම් බව සිසිල් බව තමයි ප්‍රධාන වශයෙන් දැන් ප්‍රකට වුනේ. එතකොට ඒක මහා මුහුදේ රළ ගහනවා වගේ උණුසුම් බව ඉතා දැඩිව දැනුණා. ඒක නැති වෙනවත් එක්කම සිසිල් බව දැනුණා. මේක විනාඩි 4ක් 5ක් ඊටත් වැඩි ප්‍රමාණයක් වගේ තිබුණා. ඊට පස්සේ එකපාරටම ඒ සිසිල් බව උණුසුම් බව අඩි එකහමාරක් විතර දුරින් මූණ ඉදිරිපිට මට මතක් වුණා පසුව ඔබ වහන්සේ දේශනා කරනවා මූණට මුහුණ කියන එක. ඒක මතක් වුණා මට පසුව භාවනාවෙන් පසුව. ඉතින් ඒ සිසිල් බව උණුසුම් බව දැන් මුහුදු රැල්ලක් වගේ අඩි එකහමාරක් විතර ඉදිරියෙන් මූණ ඉදිරියෙන් පේන්න ගත්තා. ඉතින් උණුසුම් බව කියනකොට මට හිතුණා මේ උණුසුම් බව කියන එකට අපි වචනයක් දාලා කියලා. ඒක සිතෙන්මයි සිතුණු සිතවිල්ලක්. ඊට පස්සේ සිසිල් බව කියනකොට මේ වචනයක් දාලා කියලා. අතන මට ඉසපෙදෙසින් දැනෙනකොට දැනුනේ මේක හට ගැනීම නැතිවීම මෙතන මූණ ඉදිරි පිටින් දැනෙනකොට මට දැනුනේ මේක උපාදානය. අපි මේ සිසිල් බව, උණුසුම් බව උපාදානය කරගෙන කියලා මම මේක නිකිතව ඉදිරිපත් කළා. ඒකට මට ඒක ඉදිරිපත් වෙලා තිබුණේ නෑ. චෝදනාවක් නෙමෙයි සවන්හංශ. මේ ඉතින් නමුත් මට මේ ප්‍රශ්නේ මේක ඉදිරිපත් කරන්න ටිකක් පසුබෑවා ඒ නිසා ඊට පස්සේ මේ අද ඊයේ භාවනාවේදී ඉස මුදුන සූර්යා පෑවා වගේ ඉස ප්‍රකට නෑ. ඊට පස්සේ මේක පාට මඳුරු වෙන ස්වභාවයක් ගත්තා. ආයෙ මහා වේගෙන් ආලෝකම වෙන ආලෝකමත් වෙනවා. කුඩා කාලේ මට මතක් වුණා මේ මිදුලට එලා ඉන්නකොට ඉර එළිය පායනවා. ඉතා තදින් ඒක එකපාරටම අඳුර වෙනවා. ඉතින් මේ ඊයේ සිද්ධවීම ඒ වගේ මේ ඉස මුදුන ආලෝකමත් ඉර සූර්යයා පැයුවා වගේ අර වගේ අඳුරු වෙනවා. ඉතින් ඒකේ ස්වභාවයත් මට මේ මතක් වුණේ මේක මේක වෙනස් වෙනවා. මම ඇස් ඇරලත් බැලුවා මේ අවට ආලෝකම අවටද දන්නේ මේ මේ ආලෝක වෙලා තියෙන මේ තරම් කියලා. ඉතින් ඒ උනස් වහන්ස ඉඳලා හිටලා මේ ලෝභ සිතිවිල්ලක් හට ගන්නවා. ඒ වගේම මේ දේශසිතත් හට ගන්නවා. ඉස්සර තරම් මේ මේක මේකට වීරියක් වඩන්න අවශ්‍ය නැහැ. බලාගෙන ඉන්නවා. ඉතින් අර තද සූර්යාට තද සූර්යා පෑවුව වෙලාවක වැටෙන වතුරු බින්දුවක් එකපාරටම නැති වෙලා යනවා වගේ මේ ඇතිවෙන්නව රාගසිත නැත්තම් දේශ ලෝභසිත ඒ හට ගන්නත් ඉස්සරම නැති වෙලා යනවා ප්‍රකට වෙනවා ඒ වගේම දේශසිතත් එහෙමයි සිතුවිලි එකක් දෙකක් වෙනකොට හට ගන්නත් ඉස්සලම නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා ඉතින් සෝන්හන්ස මට ඕනේ මේ ටිකත් ප්‍රහාණය කරගන්න මේකත් ඉදිරියටම මේ මේ භාවනාව කෙසේද කරන්නේ තව ඒ වගේම තව තව දේවල් භාවනාවේදී එනවා මේ ඉස දෙබෑවිලා වගේ දෙපැත්තට ගිහිල්ලා ඒ හිස් ඒ හිස් බව හිස් බව පොඩ්ඩක් මේ අලු පාට සුදු අලු පාට සුදු පාට ස්වභාවයෙන් යුක්තවත් පවතිනවා මේ ඒ වගේ ඊයේ ඒ සිද්ධිය සිද්ධ වුණා ඉදිරියේදී භාවනාව ඉදිරියට කරගෙන යන්න ඔබ වහන්සේගෙන් උපදේශ අනුශාසනා බලාපොරොත්තු මේටි ලැබිච්ච මූලික උපදේශ කමඨාන් ටික ලැබිලා තියෙනවද මූලික දීපු කමඨාන් උපදේශ කියවලා තියෙනවද එහෙමයි ඉතින් එහෙම වාඩි වෙච්චාම මොනවද දැනෙන්නේ වාඩි වෙච්චාම සන්හස වාඩි වුණාම කය දිහා බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නකොට ශරීරේ තැන් තැන්වල තද තද වෙන ස්වභාවය දැනෙනවා ඒ දිහා බලාගෙන ඉන්නවා ඒ දිහා බලාගෙන ඉන්නකොට ඒක වෙනස් වෙනවා වෙනස් වෙනා ආයේ හිත තවත් වේදනාවක් ඔස්සේ යනවා. ඉතින් ඒක දිහා බලනකොට ඒකත් ඒ ආකාරයට නැති වෙලා යනවා. එහෙම ශරීරය දිහා බලන්න ඊට පස්සේ හුස්ම යම් තැනක දැනෙන වෙලාවට ඒ දිහා බලන් ඉන්නවා. ඒක ආලෝකයත් එක්ක හුස්ම යන්නේ ප්‍රකට නැහැ. එක් අවස්ථාවකදී ඔබ වහන්සේට මම සඳහන් කළා උදාහරණදී මේ ශරීරයේ මේ කිරි කලයක් නැවුවා වගේ සිද්ධ වුණායි කියලා කාලයක් තිස්සේ භාවනා කරනවා ඊට පස්සේ තමයි අර ආලෝකය කියන එක දැන් සක්මන් කරනකොට මෑනියෝ කතා කරන්නේ හිතෙන දේවල් මට ඕන කරලා තියෙන්නේ භාවනා කරනකොට සතියට අහුවෙන දේවල් ඒ නිසා ඕක දිගේ ගියොත් කොහේ යනවද හොයන්න බෑ ඒ නිසා හොඳට ඉඳගෙන බලන්න මම සමමිතිකව සමබරව වාඩි වෙලා ඉන්නවා ඒ වාඩි වෙලා ඉන්න ගතිය පේන තාක්කල් යනවා භාවනා ඔය ඔළුවෙන් ඉර පායනවා සීතල වෙනවා උණුසුම සේරම හිතේ දාගෙන තියෙන දේවල් මම දැන් එහෙම කියන එක නම් වැරදි ඇති. නමුත් මං කියන්නේ සතියෙන් ඉනකොට කයට වැටෙන දේ, රූපෙට වැටෙන දේ. ඒ දේ දිගේ කොච්චර දුරට යන්න පුළුවන්ද? ඒ තාක්කල් ඒතන සතිය පවතින බව. එතකොට ওই දේවල් මොකක්වත් වෙන්න බෑ. සතිය පවතිනවා නම් ඔය කිසිම විරපායනවා, වහිනවා, ආගේ පහළ වෙනවා, නැති වෙනවා. ඒ ඔක්කොම මොකක්වත් වෙන්නේ නැහැ. අර කයේ හිත පවතින සාකල්. ඒ නිසා ඒ ඔය කතා කරපු දේවල් පැත්ත පුළුවන් තරම් රචනය අඩු කරලා ඇස්පනා පිට වැටෙන දේ. ඔය ඇස්පනා පිට කියලා කියන ඉස්සරහින් ආලෝකය පහළ වෙන එක නෙවෙයි. මට දැන් හොඳට හුස්ම ටික වැටෙනවා. මට දැන් හොඳට ඉඳගෙන ඉන්න බව වැටෙනවා. මට දැන් හොඳට මේ ශරීරයේ සිවුර වල පිම්බෙනවා හැකිලෙනවා වැටෙනවා කියලා අත්දකින්න පුළුවන් දේ පුළුවන් තරම් ගන්න තොරතුරු වලට. ඔය පැත්ත මුගක් වෙලාවට මට වෙන්නේ මේ චින්තාමේ පැත්තක් දුවනවායි කිය. ඒ නිසා පුළුවන් තරම් භෞතික පැත්තට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් හැටියට අත්දකින්න පුළුවන් හැටියට හිත ගන්න එක තමයි දෙන්න තියෙන උපදේශය. විශේෂයෙන්ම සක්මණේදී ඔය වැඩේ වෙන්නම බෑ මෑණියෝ. සක්මණේදී මොකද වෙන්නේ භාවනාව? සක්මණේදී සංහන්ස කකුල වම් කකුල තියනවා කියලා දැනගන්නකොට ඒ වම් කකුල ඔසවනකොට බර වගේ ස්වභාවයක් දැනෙනවා. ඒ වගේම තියෙනකොට සිසිල් බව දැනෙනවා. ඒ තියෙනකොටත් මේ සුවන්හන්ස ඒකයි මට ප්‍රශ්නයක් මම ගිය සැරේ මේක ඉදිරිපත් කරා. මේ ආලෝකය විතරයි මේ පය පය මේ රූපය සටහන් වෙන්නේ නැහැ සවන්නාංශ. නෑ මං කියන්නේ ඒ ආලෝකයේ පෙන්වත් රූපේ සටහන් නොවුනත් තමන් ඇවිදින බව දැනගන්න පුළුවන්. එහෙම පුළුවන්. ඒක විතරයි අවශ්‍ය කරන්නේ. ওই අතරමඟ තියෙන නෑදෑයෝ ටික ආපු ගමන් භාවනාවක් නෑ. එහෙමයි. ඉඳගත්තුම ඔක වැඩි. සක්මනේ තියෙනවා අඩුයි. එහෙමයි. ඒකේ ඉදිනදා වැඩවල බලන්න පුළුවන් තරම් මම මේ කයේ ඉන්න බවට ලකුණක් තියෙනවා. ඒක තලාගෙන තමයි ඔය හිතට එක එක දේවල් එන්න හදන්නේ. තීරගෙම කරන්න යට සරලකම භාවනාදී තියෙන අහිංසකම නැති කර. අපි පුළුවන් තරම් පොඩි එකෙක් වගේ පුළුවන් තරම් කයටම එහෙම නැත්නම් භෞතික දේටම අපි කියන්නේ කායනුපස්සනා නැත්නම් රූප රූප කර්මස්ථානෙම හිත දාන එකෙන් තමයි කරන්න තියෙන්නේ. ඒ සක්මණෙන් ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. හොඳයි. පරියන්කයට වඩා ඈ. හොඳයි අපිට තව විනාඩි 25ක් විතර තියෙනවා කාලේ සක්මන් භාවනාව සඳහා අපි තුනට රැස් වෙනවා. නැවත පරියන්කේට. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.